ඉතින් මේ මතක් කිරීමත් එක්ක මම අපේ ලියනගේ මහත්තයා ඉල්ලා හිටිනවා. දැන් ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගන්න. හැබැයි ආරාධනා කරනවා අතර වාරේදී කාට හරි අවශ්‍ය නම් පොඩ්ඩක් අත උසලා සංඥා කරන්න. අපි එතකොට මේ මයික් එක ලබලා දෙන්න. අදාළ ප්‍රශ්න හෝ ප්‍රකාශය හෝ ධර්ම මාතෘකාව සභාවට ඉදිරිපත් කරන්න. හොඳයි. ලියනගේ මහත්තයා පටන් ගනිවි. ගෞරවනීය ස්වාමින්වහන්සේ භාවනාව ආරම්භයේදී ආස්වාද කිරීම හා ප්‍රස්වාස කිරීම පැහැදිලිව දැනුන නමුත් වාර 5ක් පමණ යද්දී හුස්ම වැටීම පැහැදිලිව හඳුනාගත නොහැකි වූ අතර ආයාසයෙන් හුස්ම ගැනීම සුදුසු නොවන බවට උපදෙස් ලැබී තිබුණු බැවින් එසේද නොකෙලෙමි. සිතට හිස් බවක් පමණක් දැනුනි. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක් විදිහට අපිට හලකන්න බෑ ප්‍රකාශයක් විදිහටයි තියෙන්නේ. ඉතින් මේක මේ කියන தත්ත්වය තමයි සැකයක් හෝ ප්‍රශ්නයක් නොවේ නම් දිගට කරගෙන යන්න වෙන මෙහෙම අත්වලක් උපකාරයක් කරන්න පුළුවන් එක අරමුණක් දිගේ අපි කියව තානාපානෙ දිගේ වගේ භාවනා කරන යනකොට ආනාපානෙ ගොරෝසුට දැනෙනවා නම් ගොරෝසු කෙලෙසයක් කියලා හිතා ගන්න. ආනාපානෙ සියුම් භාවයටපත් වෙලා තියෙනවා නම් කෙලෙස් සියුම් වෙලා තියෙනවා. ආනාපානෙ නොදැනී යන ටික මතමඩ ගියා නම් කෙලෙස් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ ඉදිරියට යන බවට ලකුණක්. මේක අහන්න හේතුවක් තියෙනවා. තව ටිකට ඉස්සරහට යනවා නම් ආනපානිය ඇර ඕනම භාවනාවක් වඩන්න වඩන්න අරමුණ ප්‍රසිද්ධ වෙලා ප්‍රකට වෙලා උත්සන්න වෙලා එනවා. ආනපානිය විතරක් ਸਰවඥාන්සේ දේශනා කරපු අරමුණ වලින් භාවනා කරන්න කරන්න ගෙවෙනවා. භාවනා කරන්න කරන්න තුනී වෙනවා. ඉතින් මම ඔය අන්තිමට එන්නේ ඉස්සලා ඇමරිකාවේදී කෙරුවේ ඊටාම පුංචි දරුවෝ 14 15 දෙනෙක් තියාගෙන දවස් 4ක් විතර ඒ කට්ටියට භාවනා කියලා දෙන්න බෑනේ ඊටම පොඩි ළමයි ඉඳගෙනත් ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට මං පුරුදු කරේ මම ලස්සන මේ පාත්‍රයක් අරන් ගියා. ඒ පාත්‍රයට තට්ටු කරපුවාම ලස්සන කිංකිණි නාදයක් එනවා. ඒ විශේෂයෙන් ටිබෙට් රටේ නැත්තම් මේක මේ නේපාලේ හදපු පාත්‍රයක්. මං කිව්වා මේ සද්දේ ඉවර වෙන හැටි අහගෙන ඉන්නේ කියලා. ගොරෝසුට පටන් ගන්න සද්දේ එක සැරයක් ගැහුවට පස්සේ එමේට වෙන කොච්චර දුරට අහගෙන යන්න පුළුවන්ද අන්තිමට වෙනකන් අහගෙන යන්න පුළුවන් ඉන්නේ ආර්යයන් වහන්සේ නමකට විතරයි. කුරුසු කරපොන චේක් කරනට අතරමඟදී හිත පිට පයින්නවා. ඒකේ ආනාපානේ සමානකමක් තියෙනවා. ගහපු ගමන් ලොකු සද්දයක් එනවා. ඊට පස්සේ සද්ද අඩු වෙගෙන යනවා. වැඩි වෙලා ඉවර වෙනකම්ම සද්ද අහන්නේ උගාවක් භවනා කරපු කෙනෙක්. ඊට පස්සේ පොඩි උන්ගෙන් මම ඇහුවා මේම සද්ද ඉවර වෙලා නිස්සද්දතාවයේ හඬ මොකද්ද කියලා. සද්ද ඉවරුනාට පස්සේ ඕගොල්ලෝ විශ්වාස කරන්නේ ඒ ළමයි දෙන උත්තර. ඔතන මෙතන ඉන්න කාටවත් බෑ මේ සද්දයක් ඉවරනකම් අහන්න මොකද ආරක නැහැ අරක ඇහුණා මේක ඇහුණා කැහුවා සද්ද ආවා වේදනාව හිතවිලි ආවා කියලා චෝදනා කරනවනේ. ඉවර වෙනකම් අහගෙන හිටියට පස්සේ නිස්සද්දය හෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ළමයි ලියනවා නිස්සද්ද භාවයේ ආඬ. ඒක මම මේ මේ පෙරේද ගියාට පස්සේ ඇලන් මැසියාට අමිත් කරලා පෙන්නනවා. ඔක්කොම වාඩි වෙන්න නැල නිසද්ද වෙන්නල ගාන්ටාට සැරයක් ගහලා කියනවා මේ සද්ද ඉවර වෙනකන් අහන්න. අහලිවල ඉන්න ඉරියවට හිත දාන්නයි කියලා. ඉතින් ආනපානෙත් උච්චරමයි. පටන් ගන්නකොට ගොරෝසුයි, ඊකට මධ්‍යස්ථ වෙනවා, ඊකට අතිසූක්ෂම වෙනවා. මේක මේ භාවනාවේ දියුණුවක්. මට පුළුවන් ද ඉවරම වෙලා තියෙද්දිත් ඇහෙන්නේ නැතුව අහන්න පුළුවන්ද කියලා. යමක් ඇහෙන්නේ නැති වෙලාවේ අහගෙන මම නැවතත් කියනවා ඇහෙන්න යමක් නැහැ නමුත් කන යොතු කරලා අහගෙන ඉන්නවා. එතකොට නිස්සද්දකම ඇහෙන්න ගන්නවා. ආනපනේ නැතුව අනාරම්මනේ තේරෙන්න පටන් ගන්නවා. මේකට බයක් එනවා. ඒකයි මේ ප්‍රශ්න නැගෙන්නේ. නමුත් බය නොවෙන්නයි අපි සිල් අරගෙන මේ වගේ හිත ආඩ්‍ය කරන භාවනා කරන්නේ. ඒ නිසා මේක ප්‍රකාශයක් විතරයි මම මේ වචන ටික ඉදිරිපත් කළේ කාට වුණත් මේක මතුවෙනවා දහිතෙමත් වෙන්න. ඒක එකම අරමුණක් දිහා බලනකොට අරමුණ එන්නේ එන්නේ එන්නේ ක්ෂය වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා, විරාග වෙලා යනවනම් ඒක තමයි ධර්ම කියන්නේ. අන්න එතකොට බය නැතුව තව දුරටත් මේක ගෙවන් වෙනකම් බලන්න හිටියොත් ඒ අරමුණ සම්බන්ධ කෙලෙස් සම්පූර්ණ ගෙවන් කරන්න පුළුවන්. ඉතින් එතකොට තමයි ලොකු විශ්වාසයක් එනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ මා අද උදෑසන වම දකුණු ලෙස පාද තබමින් සක්මනේ යෙදුණෙමි. ඇඟිලි තුඩු විලුඹ රළු වැලි හා ස්පර්ශ නායුරු හොඳින් දැනුනෙමි. එසේම පොළවේ සීතල උණුසුමද හඳුනාගතිමි. මෙය වම දකුණ පාද දෙකටම පිළිවෙලින් දැනුනි. ඒ අතර ශබ්දද ඇසුනි. එහෙත් බොහෝ වෙලාවට සිත වෙනත් අරමුණු ඔස්සේ දිව ගොස් ඇති බව දැනගතිමි. කෙසේ දෙයත් පාද පොළවහා ස්පර්ශන බවක් මටද හැඟුණේ නැත. නැවත ඒ ගැන සිතමු කළ විට ඒවා හොඳින් දැනුනි. සිත එක්තැන් කරගන්න අයුරු කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සක්මන පිළිබඳ හොඳයි ප්‍රකාශය හොඳයි. එතකොට තමයි තේරෙනවා මේ මම මේ බුදුන් කියපු නිසා සිල් අරගෙන බොහොම අමාරුවෙන් හොයාගත්ත සක්ම මළුවකට ගිහිල්ලා අනේ මට තබන තබන පියවර වම දකුණ වශයෙන් වැටේවා කියලා තමන්ගේ මුළු හදින්ම හිත දාලා කරාට හිත පනින්නේ පැදුරටත් කියලා නෙවෙයි. එතකොට පේනවා සද්ධර්මයේ තිබුණාට කුසලයේ තිබුණාට හිත කැමැත්ත අකුසලයට කියන. මෙච්චර කුසල් බිම තියෙද්දි හිත පනිනවා. එතකොට ඒ හිතම කනගාටු වෙනවා. අනේ අපරාධේ මට මේ නික්ලේශී තැනක ඉඳලා හිත කෙලස් තැනකට පැන්නා. ക്ഷേම භූමියක ඉඳලා කාන්තාරයට පැන්නා. දූපතක ඉඳලා ආය මූදට පැන්නා. ඉතින් ආපහු අරගන්නවා. ඉතින් දැන් කියනවා මගේ හිත එකතෙන් කරගන්න හැටියක් කියලා දෙන්නේ කියලා. හිත එකතෙන් කරගන්න හිතට ඕනේ නැත්තම් මොකද කියන්නේ? දැන් මේකෙන් කරන්න හැටිනේ කියලා දීලා තියෙන සක්මණේ ඉන්න කියලා පියවර පහක්වත් යන්න බෑ. ඉතින් මේක බාරගත්තාම මොකද වෙන්නේ? මට හිත එක තැන් කරගන්න බෑ. මේක තමයි බුදුහාම කියන්නේ අනාත්මයි කියලා. ඉතින් මේක තියෙද්දි හිත එක තැන් කරන්න එපා. මේක දැනගන්න භාවනා කරන්නකො. ආයසරයක් තියන්න ආයෙත් පිටපයින්. ආයසරයක් තියන්න ආයෙ පිට. මේක තමයි භාවනාව කියන්නේ. හිත එක තැන් කරන්න ඕන නම් ඇනස්තීසියා එකක් දෙන්න පුළුවන්. නැත්තම් සීනති කරන්න පුළුවන්. එහෙනම් තැරබීම ටිකක් බොන්න පුළුවන්. ඒක බබා වගේ ඉඳී. ඒක නෙවෙයි මෙතන කරන්නේ. හොඳට මතක තියාගන්න නික්ලිෂී තැනක තිබ්බට නික්ලිෂී තැන හෙව්වට අපේ හිත නොකෑමනා දහපතුරා පට්ටපතුරු කඩප්පුලි හිතක් තියෙනවා. ඔය ප්‍රශ්නේ අහන වෙලාවට ඔහම කෙරුවට එහාට ඕනේ කෙලෙස්. ඌටම කියන්න තියෙන්නේ ඔබ මූණ කැතන මූණ කැත බව දැකපන් කණ්ණාඩිය කඩලා වැඩක් නැහැ කණ්ණාඩිය පේන්නේ ඇති හැටි ඒ නිසා ලක්ෂ වාරයක් පෙන්ලා දෙන්න මෙච්චර නික්ලේශී නිර්මල තැනක් තියේදී ඔබ යනවනම් මම කියලා නෙවෙයි මේක මම පිට යන්නේ කිව්වේ නෑනේ. ආසාවෙන් පුළුවන් නම්, ආදරෙන් පුළුවන් නම්, ප්‍රේමයෙන් පුළුවන් නම් ආයෙ ගෙනල්ලා හිත තියන්න වම දකුණේ. ආයෙ අඬරින්. ආයෙ ගෙනත් යන ලක්ෂ වාරයක් තියනකොට පෙනෙයි හොඳ නරක දෙක දුන්නොත් හිත යන්නේ නරකට විතරයි. ඉතින් මේ භාවනා කරන කෙනාගේ මෙහෙමනම් භාවනා නොකරන කෙනෙක්ගේ කාමභෝගී හිත කොච්චර සංසාර දික් කරනවද කියලා හිතන්න. දැන් මේ මේ සිල් අරගෙන අමාරු රිට්‍රීට් ඇවිල්ලා හදලා දීපු වැලි මලුවක හොඳටම දන්නවා මට තියෙන ගැළවුම මේ අරමුණ හිතේ සක්මනේ හිටිනකම් කියලා. මෙච්චර පිළිසුදු කිසි බාධාවක් නැසෙදී පිටපයින් හැටි බලන්න මේ ගැන කනගාටු වුණොත් කරන හැම වැරද්දකටම වග කියන්න වෙනවා. බුදුරජාණන්සේ කියන මේක උඹේ වැරද්දක් නෙවෙයි. ඒක මනුස්ස හිතේ ඇති. ඕක දැනගන්න නම් ඕකට සමාදම් වෙන්න නම් මේක වෙන්න ඇරලා පිට යනවට කනකාටු වෙන්න එපා. නැවත නැවතත් වමට දකුණට සක්මනට ගෙනත් තැබීමේ හැකියාව තමගේ පෞරුෂත්වයේ කරගන්න. will power එක. එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය කොච්චර පිටපැන්නත් මං ගෙනත් තියනවා කියලා කරන්න ගියාට පස්සේ තේරෙයි අපි කොච්චර කෙරුවක්වත් මේ කය අපිට ඕන දේ නෙවෙයි කරන්නේ. මේ හිත කවදාකවත් සැපට කැමති නෑ. කොහෙන් හරි කුඩල්ලත් එතමනේට කැමති අඳුරට කැමති තිබ්බ ගමන් කොටයක් උඩ අපිට හිටපන් කියලා පිළිලා එන තෙතමනේ. ඒ කනකාට වෙන්න එපා. මේ ස්වභාවය ඒකට හිත හුරු කර ගැනීම සඳහා නැවත නැවතත් පණිද්දී ආපහුව ගෙනත් යන්න සක්මන තමයි මේකට හොඳම වැඩේ. පරියන්කේදී ඔච්චර අපට විස්තර කරගන්න අමාරුයි. ඒ නිසා මොකද සක්මන පය පොළවේ තියෙන එක ගුරුසුර වැටෙනවනේ. හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගත් ආපහු මේ අරමුණ ගෙනත් යන්න මෙන්න මේ අප්‍රතිහතව නැවත නැවතත් විශේෂයෙන්ම පශ්චාත්තාප නොවි ඉච්ඡා බංගත් එකටපත් නොවි නැවත නැවත අරමුණේ ගෙනත් බෑ ගැනීම හැකියාවට තමයි යෝගාවචරය කියන්නේ. හිත පිට යන්නේ නැති එක නෙවෙයි. හැබැයි මේක පුරුදු වුණාට පස්සේ හිත පිට යන්නේ ඉබේම නතර වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේක අකුසලයකට හෝ අත්තරද්දකට හෝ සීල කැඩීමකට හෝ සත්‍ය කැඩීමකට ගණන් ගන්න එපා. මේක තමයි භාවනාව කියන්නේ. නැවතනස ගෙනත් තියෙනකොට නොබෝ කලකින් තමන්ට ආත්ම විශ්වාසය ඇති වෙනවා. එතකොට වෙන ක්‍රමයකට හිතේ ওই බලාපොරොත්තු වෙන ඒකාග්‍ර භාවයේ එන්න පටන් ගන්නවා. හැබැයි අපි ඒක දැන් මුලදී එච්චර ඒක සැලසුම් කරලා නෙමෙයි කරන්නේ. පිට යන පිට යන ගෙනල්ලා අරමුණේ තැබීම විතරයි මම මේ වෙලාවේ යෝජනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වූ පසු වාඩි වී භාවනාවට තැන්පත් වූ බව සිහියට එනවා. ඊට පසුව හුස්ම ආස්වාසය ප්‍රස්වාසය දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස දිග බව, කෙටි බව දැනෙනවා. හුස්ම ඊතා සංසුන්ව වැටෙන බව දැනෙනවා. ඊට පසුව යෝගියා ගත යුතු පියවර කුමක්ද කියා වටහා දෙනු මැනවි. ඔව් මේකේ පළවෙනි වාක්‍යය තියෙනවා. මම වාඩි වෙලා ආයත් වලින් පළවෙනි වාක්‍යය කියවන්න ඕන. වාඩි වෙච්චාම වාඩි වෙච්ච බවට හිතේනවායි කියලා. වාඩි වී භාවනාවට සිත තැන්පත් වූ බව සිහියට එනවා. අන්න මේ වාක්‍යයේදී මගේ මේ ප්‍රශ්න හොඳට අහලා උත්තරයක් දෙන්න. කොහොමද දන්නේ Taman Taman ඉඳගෙන දැන් ඉන්නේ මට දැන් සතිය පිහිටලා තියෙන බව කොහොමද දැනගන්නේ කියන වාක්‍යයට උත්තර දුන්නොත් මට ඊටු ප්‍රශ්න විස්තර කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න දීපේකන කැමැතිද? සභාවෙත් අවබෝධය පිණිස හිතේ සතිය පිහිටපු වෙලාවේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ආපු වෙලාවේ මොනවද වැටහෙන්නේ කියලා කියන්නේ කොහොමද මම දැන් සතිය පිහිටියයි කියලා කියන්නේ ලකුණ අර මේ ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා කියන කැමතියි මයික් එක දෙන්න ඕනේ කවුරු හරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ හරි හරි හරි ඕම හරි එහෙම කතා කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඉඳගත්තාම හිතනවා මම මේ භාවනාවටයි වාඩි වුණේ. මම දැන් මේ ඉඳගෙන ඉන්නේ භාවනා කිරීම සඳහා. මේ භාවනා යෝගී ස්ථානයකයි. එහෙනම් මට භාවනාව මේ වැටීමට ශක්තිය ලැබේවා කියලා හිතා ගන්නවා. එතකොට මම ඉඳගෙන තමයි මේ ඉන්නේ කියන එක තේරෙනකොට මට ඕනේ මට ඕනේ තේරෙන්නේ මොකෙන්ද කියලා කියන්නේ. අදිස්ථානේ හොඳයි. හිතද්ද ඉන්නකොට දැනෙනවා දැන් මගේ හිතේ මෙනෙහි කිරීම තියෙන්නේ ස්වාමීන් වහන්සේ මම මේ භාවනාවටයි ආවේ. භාවනා කරන්නයි වාඩි වුනේ. මම දැන් ඉන්නේ භාවනා ආතනෙ කියන එක හිතන. නෑ හිතන එක හරි හරි ගිය බව දැනගන්නේ කොහොමද? හිතන වෙන අරමුණක් ඔළුවට මනසට එන්නේ නෑ. අර සිහියෙන්මයි ඉන්නේ මම ඉඳගත්තා කියන සිහියෙන්. හරි ඔය ඔක්කොම මම පිළිගන්නවා. ඔය සභාවට කතා කරපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. දැන් සද්දයක් ආවනම් සද්ද දන්නවනේ දැන් සද්දයක් නැහැ. දැන් වේදනාවක් නැහැ. දැන් හිතවිල්ලක් නැහැ. මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? වටහා ගන්නෙ කොහොමද? අත් දකින්නේ මොකද්ද? අත් විඳින්නේ මොකද්ද ඉඳගෙන ඉන්නවයි කියලා. විවේකීව තනතිල්ලේ මේ tempat වෙලා ඉන්න බව තමයි තේරෙන්නේ. ඒතර tempat වෙලා ඉන්න ওই සැනසille විවේකයේ හිටගෙන ඉන්නකොට ගන්න බැරි જાති එකක්ද? හිටගෙන ඇවිදිනකොට එච්චර එන්නේ නැහැ. නිදාගෙන නෑ ස්වාමීන් වහන්සේ දැන් නිදාගෙනත් භාවනාවක් කළොත් මිසක් නිකන් නිදාගන්න කියාට දැනෙන්නේ නෑ. නිදාගෙන අපිට හොඳට ඉරියව්ව සැනසීලා හිටියොත් ඔය ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන සැනසීම ඒ නිස්සද්ද භාවයේ නිදාගෙන ගන්න බැරි එකද? නෑ හඳුර මේ වාඩි වෙලා භාවනා ඉඳගත්තා කියන අරමුණ ගන්නකොටම පමණයි මට නම් තේරෙන්නේ මේක. ළඟදී තමයි වහන්සේගේ දේශන අහලා ඒක හුඟතුරුට තේරුම් ගත්තා. ඒකම තමයි මම මේ මතු කරලා පෙන්වන්න හදන්නේ. මම අහන්නේ භාවනා නොකරපු කෙනෙකුගේ දැනගැනීම සඳහා මුස්ලිම් මිනිස්සුගේ කතෝලික මිනිස්සුගේ දැනගැනීම සඳහා සතිය අරමුණට පිහිටියා. සතිය මම දැන් මෙතන ඉන්න තැන පිහිටියයි කියලා යෝගාවචරය සහතික කරන්නේ මොන ලකුණෙන්ද? මොන අත්දැකීමෙන්ද? මොන අත්විඳීමෙන්ද කියලා. සම්පතිවි විවේකීව හිත එහි මේ දුවන්නති අරමුණක පිටව බව Tamanට තේරෙනවා. ඔය ඒක ඉතින් නිදාගනත් ගන්න පුළුවන් මන් දන්න විදිහට. ඒකෝට මේ දැන් ඉඳගෙන ඉන්නවා කියලා කොහොමද දන්නේ? ඉඳගෙන ඉන්න බව තේරෙන්නේ හැම ස්වාමීන් වහන්සේ දැන් අපි අර tempat වෙලා ඉඳගත්තාම මම දැන් මේ පිරමීඩයක හෝ මේ කෙලින් ඉඳගෙන ඉන්නවා කය ඍජුව තියාගෙන මේ tempatත කියලා අර අපි භාවනාවට ඉඳ ගන්න අරමුණ ඔළුවට ගන්නවනේ. නෑ ඔළුවට ගන්න උත්සාහයත් බොහොම සාර්ථකයි. ඒක මගේ බණ අහලා ඉගෙන ගන්න එක ලොකු ජයග්‍රහණයක්. මං අහන්නේ ඒක හරි ගියයි කියලා දැනගන්න තියෙන සාක්කිය හොඳයි. අපි කියමු දැන් මෑනියෝ දීපු උත්තර 90 දැන් ඊට පස්සේ ඕන ආනපන පේනවා. මේ ආස්වාද මේ ප්‍රසවාසය කියලා වැටෙනවා. දැන් අහනවා ඊගාට මම මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නේ. ඒ ආස්වාද ප්‍රසවාසයේ බලන ගමනොත් වැටෙන ගමන් බලනවා ඉඳගෙන හිටියකොට ලැබිච්ච ඒ එකලස ඉඳගෙන ඉන්නකොට දැයිච්ච ඉරියව්ව ආනාපානෙ කරද්දි තල්ලන්න පුළුවන්ද කියලා. වාඩි වෙලා ඉඳගෙන ඉන්නකොටම පමණයි පමිනාත්. නෑ ඒක ඉන්නකොට ආනාපානෙ කෙරෙනවනේ. ආනාපානෙ හිතට එනවා. දැන් මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ. ඒක දකින්න ගමන් බලන්න මට ඉඳගෙන ඉන්න ඉරියව්වත් දකින්න පුළුවන්ද කියලා. ඉඳගෙන ඉන්නවා කියලා නම් පමිනාත් තේරෙන්නේ නෑ. හුස්ම ගැන තමයි කල්පනාව තියෙන්නේ. හුස්ම ගන්නකොට බලන්න මම දැන් හිතගෙනද කරන්නේ මේක, ඇවිදිමින්ද කරන්නේ නැහැ. නෑ ඉඳගෙන බව තේරෙනවා. ඒ අන්නේ බව දන්නවනම්, දැන් ආනපනෙත් දන්නවා, ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔය දෙකෙන් ආනපන වැටෙනකොටත් මම දන්නවා ආශ්වාස කරනකොට ප්‍රශ්වාසය නෙවෙයි කියලා වැටෙනවනේ. ප්‍රශ්වාසයනකොට ආශ්වාසය නෙවෙයි කියලා වැටෙනවනේ. මේක පිම්බීම හැකිලිම නෙවෙයි කියලා වැටෙනවනේ. මේක වම දකුණ ඇවිදිනව නෙවෙයි කියලා වැටෙනවනේ. එතකොට දන්නවනේ අපි ආශ්වාසය ආශ්වාසයමයි කියලා. ආන්නේ වගේ දැනගෙන යන ගමන් ඒක මොන දාලානපන මොන දාලා ඉන්න ගමන් බලනවා මම ඉඳගෙන ඉන්න බවත් මට වැටෙනවාද කියලා. ඔය දෙකේ මේ ඉඳගෙන ඉන්න බව නැත නැවත නැවත සලකා බලන්න පුළුවන්කම බොහෝ නිවනට බොහොම කිත්තුයි. ආනපානෙ පෙනෙද්දිත් එහෙම කියන්නේ ඇයි හොඳට ආනපානෙ පෙනුනට පස්සේ ටික වෙලාවකින් ආනපානෙ නොපෙනිය යනවා. ඒකෝට ඉතුරු වෙන්නේ ඉඳගෙන ඉන්න එක විතරයි. ඒ නිසා පටන් ගන්නෙත් අපි ඉඳගෙන ඉන්න තැනින් ආනපානෙ යනලා ආනපානෙ කීකරු කරලා ආනපානෙ ගියාට පස්සෙත් පේන්නේ ඉඳගෙන ඉන්න එකමයි. ඒ නිසා යම් වෙලාවක යෝගාවචිතයකට පරියන්කේට වාඩි වෙච්ච ගමන් හොඳට සකසුරුවන් වෙලා හරි බරි ගහිලා වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන මේ අත්දැකීමක් තියෙනවනේ. අත් ඒක කියන්න බෑ. මෑනියෝ හෙට උදේ වෙනකන් කතා කරත් කියන්න බෑ. ඒක මම මේ පෙන්වන්න හැදුවේ සභාවට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටෙන එක කොහොමඩක්වත් කියන්න බෑ. හැබැයි හොඳටම අත්දකින්න. ඒ කියන්නේ හොඳ දෙයක් කවදාකවත් වචෙන් දාන්න බෑ. අපි කතා කරන හැම දෙයක්ම කුණු හරප විතරයි. ඕනේ කතා කරුවොත් ඒකේ කෙලෙසයක් විතරයි. සත්‍යයේ මේ අපි ඉඳගෙන ඉන්නකොට වැටෙන දේ කවදාත් වචන දාන්න බෑ. ඒ කියන්නේ ඒක නිවනමයි. නිවන වචන දාන්න බෑ. ඒ නිසා අපි බලනවා ඒකට හරියක හරිගත ගන්න ඒක ඇත්ත දිගට බලන්න ඕනේ ඒක ඇතුලේ ආනාපානෙ පේනවා. ආ දැන් දන්නවා ඉඳගෙන ඉන්න ගමන් ආනාපානෙත් පේනවා. ඊට පස්සේ ආනාපානෙ ක්‍රමයෙන් නැති වෙලා යනවා. දැන් බය වෙන්න දැන ඉඳගෙන ඉන්නවා දන්නවා. ඊට පස්සේ ඒ ඉඳගෙන ඉඳියා බලන්න හිටියොත් ඒක නාට තේරෙන පටන් ගන්න මේ භාවනා කරලා ගත්ත එකක් නෙමෙයි මේ ඉඳගෙන ඉන්නේ දකින්නේ. ඒක කෙලෙස් නැති බවට ලකුණක් විතරයි. කොත්නම වෙලාවක හෝ අම්මාමලත් ගෙට ගිනි ගත්තත් මොනවා වුණත් තමයි ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් කෙලෙස් නැහැ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනම් කෙලෙස් නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනම් කෙලෙස් නැහැ. නිදාගෙනකොට නිදාගෙන බව දන්නවනම් කෙලෙස් නැහැ. ඉතින් අපේ කට්ටියට වෙලා තියෙන්නේ කෙලස් නැති වෙනකොට පිං තියෙන්න ඕනේ, ගෙජ්ජි හෙල්ලෙන්න ඕනේ, බෙර ගහන්න ඕනේ, කොදි තියෙන්න ඕනේ, සෙනග තියෙන්න ඕනේ, දාඩිය ගඳ දාන්න ඕනේ. දැන් මෙතෙන්ද කිව්වට පස්සේ දාඩිය ගඳත් නැහැ, බෙරත් නැහැ, මුකුත් නැහැ. මෙතන පිං සිද්ධ වෙනවා කියලා මොකද්ද මොකද්ද අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන්න එන්න කැමති නැහැ. මොකද පිං සිද්ධ වෙන්නේ නැහැ. පිං සිද්ධ වෙන හැමදැනම මේ දඬු බෙර, මඟුල් බෙර, සුරල් දාලා ගහන්න ඕනේ. කොඩි හෙල්ලෙන්න ඕනේ සාදු කියන්න ඕනේ. දැන් මේ පිළිමේ දිහා පොඩ්ඩක් බලන්න. ඉන්ටර්නෙට් මොකද්ද මේ පෙන්නගෙන ඉන්නේ අපිට? දඟලන හැම තැනම කෙලෙස්, කතා කරන හැම තැනම කෙලෙස්, හිතන හැම තැනම කෙලෙස්. මේ ගල් පිළිමේ කෙලෙස්. ඉසි කෙලෙසයක් නෑ. පුළුවන් නම් ගල් බමුණෙක් වෙයක්. එක විනාඩියක් දවසකට හිටපන් හෙල්ලෙන පෙරලෙන්නේ නැතුව ඔන්න කුසයි. ආනෙන්ජ කියන්නේ ඉන්ජන කියන්නේ කම්පන කියන්නේ ස්පන්දන කියන්නේ චංචල කියන්නේ කෙලෙස්. යම් තැනක එක චිත්තක්ෂණයක් හොඳට පටල වෙලා වාඩි වෙලා මම දැන් මුකුත් නැතුව නිකන් ඉන්නවා. ඒකට කියන්නේ භවය. මේක තමයි ලෝකේ තියෙන උස්සස්ම කුසලයේ කියලා යම් කෙනෙක් දන්නවනම් තව කාට හරි වාඩි වෙලා ඉන්නකොට කරදර කරයි. කවදාවත් කරදර කරයි. කාට හරි කරදර කරන්නේ නැත්නම් අපිට කරදර වෙන්නේ නැහැ. අපි වැඩි වෙලා තියෙන අපිත් දඟලනවා අනුමුත් දඟලනවා. ඉතින් අපි වාඩි වෙන්න ගම අනිකට එලා අපිව දඟලනවා. ඒගොල්ලෝ වාඩි වෙච්චාම අපි කියලා දඟලනවා. ඉතින් ඕක තමයි ගෘහ ජීවිතය කියන්නේ කාමේ පුතජන ජීවිතය කියන්නේ. දවසට බලන්න චිත්තක්ෂණ කීයක් නොසලී ඉන්න පුළුවන්. එනකොට ආනපන පේන්න පුළුවන්. ඊට පස්සේ අර ඉස්ලාම යෝගාවචරය වගේ ආනපන පිළ නොපෙනියන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දන්නවනම් තාම ඉන්නේ අරසාවක. තාම ඉන්නේ ക്ഷേම භූමියක. අශෝකං විරජං ക്ഷേමං. ශෝක කරන දෙයක් නෑ. රජස් නෑ, කෙලස් රජස් නෑ. ക്ഷേමයක ඉන්නේ. අපි කාන්තාරයක ക്ഷേම භූමියක් හම්බුණා වගේ. ඒ නිසා කවදා හරි මේ වගේ රිට්‍රීට් 15ක්ද 20ක් කරලා හරි මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්නේ එක ලොකුම කුසලයේ කියලා පාඩම ඉගෙන ගත්තා නම් ඒ යෝගාවචරය යණ යන දන භාවනා කරතයි. එතකොට ඇවිදින වෙලාවේදී ඇවිදින බව දන්නවනම් කම්පන චංචලක් තියෙනවා. නමුත් ඒකට ප්‍රශ්නයක් ඇහුවා පරණ දොස්තර මහත්තයෙක් එහෙමනම් ඇවිදිනකොට කොහොමද ස්වාමීන් වහන්සේ නොසලින කතාවක් ගන්න මම මට මගේ උත්තරේ උනේ ඇවිදින එක අනායාසයෙන් වෙනවනම් ඒ නිදැල්ලේ ඇවිදිනවයි කියන එකක් තියෙනවා ඇවිදිනවා තමයි මම ඇවිදිනවා තමයි ඔල්ලෝසු බට්ට පැද්දෙනවා වගේ යා යනවා මම පැත්ත කරලා බලන් ඉන්නවා වගේ කිසිම මෙහෙවීමක් නැතුව කිසිම චේතනාවක් තොරව පුරුදු සක්මනේ විනාඩි 10 15කට යන්න ඕනේ. ඉබේ හැටිමැටි යනකොට ඒක දිහා බලා ඉන්නවනම් බලන්න නලියනවා තමයි. හැබැයි අනායාසයෙන් භාවනාව සිද්ධ වෙන්නේ. ඒ නැත්තම් නිදල්ලේ සිද්ධ වෙනවා. අන්න ඒකට කෙලස් නැහැ. ඒ නිසා තනි වෙන්න ඕනේ. මේ මම දැන් මෙතනට එන්න ඕනේ. ආවට පස්සේ තේරෙනවා මේ කුසලය කඩා ගැනීමට තමයි දැන් ලෝක කුසලය කියලා කියන්නේ. මේ මොනවත් නොකර ඒ දෙයට වෙන්නට නෝට නිසා කවදා හරි භාවනාව පටන් අරගන්නේ අපි භාවනා කරනවා කියලා තටමන එක නතර වෙච්ච දවසේ. මම දැන් එහෙම කියනකොට තේරෙයිද කියලා. දැන් භාවනා කරන්න ගියාම මේගොල්ලෝ නයි පිපිනවාගේ හෝස් හෝස් ගාලා අදිනවා පපු එකක් කොහම බෙල්ලිය අමාරුයි මොකද ආනාපාන සති භාවනාව කරන්නේ. සක්මන් කරන්න ගියාම බොර කකුල් කාර්යෝ වගේ තගලනවා එහෙට දඟලනවා මෙහෙට මේ ආ මේ සක්මන් භාවනාව. ඉතින් ඒ තාක්කල් දන්නවා බුද්ධම කෘත්‍යමයි. හැබැයි ඒ ටික නොකර කාටවත් සක්මන හුරු වෙන්නේ අනායාසයෙන් වෙන්නේ නිසා පොඩි කාලේ අපි කවුරුත් වගේ බහතෝරනකොට තටමන ගතියක් තියෙනවා. ආනාපානෙ වෙන්න අරින්න ඇඟට නොදැනි ආනාපානෙ වෙනවා. ඒකට තමයි තේරෙන්නේ ආනාපානෙ වෙන ගමන් ඉඳගෙන ඉන්න හොඳට තේරෙනවා. ඒ පටන් ගන්න තෙතනින්නේ. සක්මන් කරනකොටත් තේරෙයි මොනම වෙණී කිරීමක්වත් නැහැ. සක්මන ඔහේ යනවා. ඒකට උහුරු වෙන්න ඕන තැන සිද්ධ වෙන්න. එතකොට තමයි තේරෙනවා නිකන් බයිසිකල් එක පදිනවා හැන්ඩල් එක අතහැරලා. අතින් අල්ලන්නේ ආන්නේ වගේ යනකොට අන්න භාවනා. ඉතින් බලන්න කොච්චර කල්යයිද කියලා අපිට මේ අනායාසයෙන් සක්මනක් පුරුදු වෙන්න. අපිට කොච්චර කල්යයිද බලන්න බී හුස්ම වටෙන් දැරලා හුස්ම යන්න දැරලා මම ඉඳගෙන ඉන්න ඉරියව ගැන හොඳට අවදීන් ඉන්නේ කියලා දැනගන්න. එතකොට ওই කියන වෙහෙස ඔය කියන මොකක්වත් වෙන්නේ නැහැ. තේරුණාද? කියන්න බෑන තේරිච්ච ගායසරය. මයික් එකට කතා කරන්න ඕනේ. ඉඳගෙන ඉනියව ඉරියව Tamanට හොඳට අවබෝධ වෙනවා නම් ඒ ඒ Tamanට හිත එකලස් වෙලා දැන් මේ කෙලෙසුම් මගේ හිතෙන් උඟ දුරු දුරු වෙලා කියලා Tamanට අවබෝධයක් ඇති කරගන්නවා. ඔය ඒකෙදී මෙහෙමයි කියන්න තියෙන්නේ මේ කොයි වෙලාවෙද ආනපනේ වැටුණත් නැතත් ගොරෝසු වුණත් සියුම් වුණත් මධ්‍යස්ථ වුණත් ඉන්න ඉරියව්වට යන්න පුළුවන්. ඉනිය ඉරියව් පිළිබඳව දුරස්ත නැත්නම් ලං වෙලා ඉන්නවනම් ඒක සමාදන් වෙන එක තමයි නිවන කියලා කියන්නේ කියලා හිතා ගන්න. ලොකුම කුසලයේ කියලා හිතා ගන්න. එතෙන්ද යන්න ඇඟ හුරු කරගන්න එපා. අපි දැන් ඇඟත් එක්ක නෙවෙයි ඉඳලා තියෙන්නේ. අනම්මනන්නේ. අයිතිත්‍යයි අනාගතයයි අරයයි මෙයයිනේ බැලුවේ. දැන් මේ ඇඟ පట్టල කරලා තැම්පත් කරලා බොහොම සුවදව. ඇඟ පట్టල තැම්පත් වෙලා තිනවා ඒකම සමාදම් වෙනවනේ. ඒක දන්නවනේ. ඒක තමයි ලොකු මුකුසලේ කියලා. ඉතින් ආය මහා ලොකු තටමඬ දෙයක් ගොරු දඟලන දෙයක් ඇත්තේ නැහැ. මේක චිත්තක්ෂණ කීයක් දෙකට පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. සක්මන් කරනකොටත් අනායාසයෙන් ඇඟට ඕන වේගයක් ගන්න කියන්නේ. සාමාන්‍ය වීම බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන එහාට මෙහාට උඩට ඇවිදින්න සම්පූර්ණව විස්්‍රාම වෙනවා. තන්නේ කර සමමිතික අද මේ ව්‍යායාමයක් වෙනවා. ඕන තරමක් කියලා සක්මන් කරලා. අද එහෙමයි. යනවා ඊගා ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසආස කෙරෙහි අවධානය යොමු කළ විට එහි හොඳින් සිත පිහිටිය පසු සිතට කම්මැලි අක්‍රිය ස්වභාවයක් ඇති වෙයි. මෙම අවස්ථාව වන විට ආස්වාද ප්‍රස්වාස සහ සිතට එන සිතුවිලි පිළිබඳ සිහියෙන් සිටිමි. ඉන් ඉදිරියට ආයුධයේ කෙසේද? එනම් ඉදිරියට භාවනාව වඩා ගන්නේ කෙසේද? මේකේ අර අක්‍රීයභාවයක් සහ කම්මැලිකමකුත් සඳහන් වෙනවා. හිතවිලි සහ අනිකුත් දේවල් සඳහන් වෙනවා. ඒ කියන්නේ අවස්ථා දෙකක් මුලින්ම සඳහන් කරලා තියෙන්නේ අරමුණත් එක්ක ඉන්නකොට මේ අක්‍රීය භාවයක් ඒකාකාරී බවක් සහ එපා වෙන ගතියක් එනවා. ඉතින් මේක භාවනාවේ ප්‍රතිඵලයක් බුද්ධ ඥානසි මේකට සඳහන් කරන්නේ විරාගය කියලා. රාගය කියලා කියන්නේ ආසාවක් උනන්දුවක් පැනලා දෙන ගතියක්. විරාගය කියලා කියන්නේ අරමුණ පේනවා ඒත් කම්මැලි. ඒත් නීරසයි. ඒත් එපා වෙනවා. එතකොට මේ තියෙද්දි ඉදිරියට භාවනා ගෙනියන්න නම් විරාගය තමයි ලෝකේ තියෙන උත්තරම ධර්මය කියලා තේරුම් ගන්න ඕනේ. විරාගෝ සෙට්ටෝ ධම්මාණං නමුත් මාරය අපට කියනවා හරිම කම්මැලි, හරිම නීරසයි, හරිම ඒකාකාරී, හරිම මුස්පේන්තුයි එපා වෙලා තියෙන ඔන්න නැගිටලා ඵලය යන්නේ. ඉතින් බුදුන් කියන දේ දාන්නේ, මාරයා කියන දේ දාන්නේ. එච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසා භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. භාවනා කරුවොත් අරමුණ හම්බුනොත් ඒක හන්දේ මේකාකාරීකම එනවා. ඒකට මාරයවිල්ලා කියන ඔන්නෝක ඇති වැඩන්නේ භාවනා කරලා කාටද හරියගේ නාලා හරියනවා ඒකට කොන්නෝ නාන්න ඕනේ නැහැ කියනවා. ඒ වගේ මේක එපා කරනවා. ඉතින් ඊට පස්සේ ඒ යෝගාවචරය දති එකක් මොකක් බඩේ එකක් මොකක් කොන්ද එකක් මොකක්වත් නැහැ. ඇයි නැගිට්ටේ කියලාවත් දන්නේ නැහැ. නැගිට්ටේ මොකද අරමුණු කෙලස් තියෙනකන් හිත අවදි. කෙලස් නැති වෙනකොට හිත හේම හේබයි. ඒ හේබන්නේ අපේ දක්ෂකමක් නිසා නෙමෙයි සර්වඥාන්සික ප්‍රතිපදාව හරි නිසා. ඒකට හිතාගන්න කවුරු හරි මේ සබේ ඉන්න කෙනෙකුට පුළුවන් වෙයි කියලා ඒ නීරසකම එනකොට දැන් මං හරි ගියා මට දැන් භාවනා හරි කියලා උනන්දු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අන්න රහත් වෙන්න බොහොම කිට්ටුයි. එයා දන්නවා දැන් මේ භාවනාව හරිය නිසා කෙලස් නැහැ. නිසා නීරසයි, කම්මැලි, ඒකාකාරී. එයා මේ නීරස කම්මැලිකම ඒකාකාරීකම ප්‍රමෝදයක් හටගස්ස ගන්නවා. මට දැන් ප්‍රතිපදාව හරියි. දැන් මගේ කෙලෙස් අඩු වෙනවා. මායя මට කම්මැලි කරනවා, නීරස කරනවා, නිදි වටනවා, හිත ලීන භාවයටපත් කරනවා. මේක සතුට වෙනවා. යෝගාවචරය බුදුබණ අහලා සතුට වෙනවා. දැන් ඔන්න මගේ කෙලෙස් අඩු වුණා කියලා. එතකොට මේ නිදිමත ගතිය වෙනුවට නීරස ගතිය වෙනුවට ප්‍රමෝදයක් පහල කරගන්න මිනිස්සයාට බුදුහාමුදුරු කියන්නේ මාර ප්‍රමෝහණං මාරය මත් කරන්න පුළුවන් යාට. එච්චරයි ඔකේ මේ යෝ භාවනා කරන ප්‍රතිඵල කෙරෙහි යෝගාවචරය හැසිරිය යුතු ආකාර. මෙතන ඉන්න කිසිම කෙනෙක් නැහැ භාවනා කරනකොට කම්මැලිකම නාපු. ඔක්කොමලා හිතන එකට උත්තරයක් බුදුහාමුදුරු ගාව ඇති, අරයා ගාව ඇති, මෙයා ගාව ඇති. මුලන සූත්‍රේ දීලා තියෙන්නේ කම්මැලිකම ආවනම් භාවනාව හරි ගිහිලා තියෙන ඕක කඩා ගන්න එපා. ඔය සතුටු වෙලා හලහප්ප ගන්න නැතුව ওই නිදිමත කමම අරමුණක් කරගෙන කම්මැලිකමම අරමුණක් කරගෙන නීරස ගතියම අරමුණක් කරගෙන දැමඩ කිසිම බාධාවක් ඇත්තේ නැහැ එකම දේ තියෙන එපාකම අන්න ඒක දැනගෙන ඒකම ආහාර කරන ඉදිරියට යන්න ගියොත් යෝගාවචරයේ මරණය අත්දකින්න. මරණයේදී සිද්ධ වෙන කතාව අත්දකින්නවා. ඒ නිසා මේ කියන එක්කෙනෙකුටවත් භාවනා ප්‍රතිඵල නොලැබී නෑ. හැම ප්‍රතිඵලයකටම හැම කෙනාම වෛර කරලා තියෙනවා. නීරත කරලා තියෙනවා. කම්මැලි කරලා තියෙනවා. ඒකාකාරී කරලා තියෙනවා. ඉතින් ඒක කාගෙත් ඇති. ඉතින් ඒ නිසා මේ සාකච්ඡා කරන්නේ ඒක එනකොට ඒකට සාදර වෙලා බුද්ධ කෙනෙක් ප්‍රමෝදයක් කරගන්න, ප්‍රීතියක් කරගන්න, ඔය තමයි සති සම්පජඤ්ඤය කියලා කරගන්නේ. ඉරියව්ව හේම පවත්තමින් දී යටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ සති ධාරාව ගෙනියන්න පුළුවන් නම් ඒක කාටවත් ඒ තමන්ගේ ශිල්පේ හොරකම් කරන්නත් බෑ. කාගේවත් දැක් තමන්ට ගන්නත් බෑ. ඒක අත්දකින්න නැතුව ඒක කරන්නේ නැතුව කොච්චර දන් දුන්නත් කොච්චර වෙන පිංකම් කරත් ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ නීරසකම එනකොට ඒකට සාදර වෙන්න සත්පුරුෂය අසුර කරන්න ඕනේ. සද්ධර්මයේ අහලා තියෙන්න ඕනේ. පෙර කළ අත්දැකීම් අත්තරදි තියෙන්න ඕනේ. කවදා හරි හිතා ගන්න ඕනේ අනේ මේ වෙනකොට කී ලක්ෂ වාරයක් මට නීරසකම ඇවිල්ලා තියෙනවද? ඒ හැම වෙලාවෙම මම මාරපාක්ෂික වෙලා තියෙනවා. කෙලස් පැත්තරන් තියෙනවා. අදවත් ලෑස්තිලා ගිහිල්ලා නීරසකම එනකොට ඒකට සාදර වෙන්න ගත්තොත් මාරයාටවත් බෑ කියනවා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාව යට කරගන්න මාරයා මෝහණයට ලක් වෙනවායි කියන. මේක තමයි බුදුරජාණන්ට රාහුල හාමුදුරන් දුන්නා වගේ අපිට දීලා තියෙන රහස. කම්මැලිකම එන්න අරින්න එන්න එන්න උනන්දු වෙන්න. දෙක දෙකක් ඇත්ත. කම්මැලිකම සහ උනන්දු කියන්නේ දෙකක්. නමුත් කම්මැලිකම එනවයි කියලා කියන්නේ භවනා හර ගිහිල්ලා. කෙලස් අඩු වෙලා ඒක කරන්න. ඒකෝට සමහර විටක අරගෙන මේ ඉතිවිලි වේදනා සද්ද එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලන්න මේ වේදනා සද්ද ඇස්සේ අර මෑනියෝ කියෝ වගේ ඉන්න ඉරියව් බලන්න පුළුවන්. පුළුවන් නම් බාන කරන්න. මොන කෙලෙසියාවත් මොන නීරස මේ හිතවිල්ලක් ආවත් හිතවිලි අල්ලපනල්ලේ වේදනාව අල්ලපනල්ල ඉන්න ඉරියව්ව ලාවටවත් පේනවනම් මම හිතගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා මතක තියාගන්න අරසාව තියෙනවා. ටික වෙලා ගියාට පස්සේ අර හිතීරණින් හිතීරණට කරන දෙයක් නෑ මොකද අපි ගණන් ගන්න නෑනේ. ආයෙත් තමන්ට අරමුණේ ඉඳගෙන අමුතු ප්‍රබෝධයකින් වෙනත කම්මැලි කරපු එක මතින් මතීජ ප්‍රබෝධයකින් යන්න පටන් ගත්තාම ඒ යෝගාවචරයට හැම බාධකයක්ම සාධකයක් බවට වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් කරපු බාධක භාවනාවට සාධකයක් වෙන පටන් ගන්නවා. ඉතින් මේක අද කල් වැඩි. ඕකට යන්න භාවනාව වැඩමුළුවේ දවස් 3-4ක් පණින්න ඕනේ. පන්නට පස්සේ කවුරුත් කවුරුත් වගේ බොහෝ විට මේන් වැඩි ඔතෙන් එනවා. ඉතින් මේ කතා කරන්නේ ටිකක් කල්ලාචෝ භාවනා කරපු අය. ඉතින් අපි ඒ අයටත් උනන්දුවක් වෙන විදිහට අලුතෙන් අහගෙන ඉන්න කෙනාටත් අහිලයක් වෙන විදිහටයි මම මේ කතා කරන්නේ. ඒ නිසා නීරසකම ආවනම් සිරි දෙවිදුව ගෙට වෙඩියා කියලා හිතාගන්න ඒකට උපස්ථාන කරන්න නැත්නම් ඒකට කියනවා අනුග්‍රහ කරන්න නැත්නම් ඒකට සප්පාය කරනු සලසලා දෙන්න. ඒක සැපසේ තියෙන උනන්දුවෙන් බාර ගන්න. එතකොට තමයි තේරෙන්නේ ජීවිතේ කවදාකවත් කරපො නැති දුක්ඛ සත්‍ය පිළිබඳව සාදර වීමක් මෙතන තියෙනවා. දුක්ඛ දුක ප්‍රතික්ෂේප කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බෑ. මේ වෙතම මිනිච් එකට සාදර වෙන්න ආයේ ඊට පස්සේ ඒක ඒ කෙනාට බාධා කරන ධර්මයක් ලෝකෙ මතුවෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මාහට වැඩි සිහිය පිහිටුවීමට පාසු 1 සිට 8 දක්වා ගණන් කිරීමෙනි. මෙසේ කිරීමේදී හරි ක්‍රමය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීමද ඉතින් දැනට ගණන් නොකර කරන ක්‍රමයේ සහ ගණන් කරමින් ක්‍රමයේ දෙක අතර Tamanට ලැබිලා තියෙන ආනිසංස බලන්න. ගණන් නොකර ඉන්නකොට කොච්චර හිත පිට යනවද ගණන් කරනකොට හිත හිටිනවද කියලා ඒ ගණන් කරන ක්‍රමයත් අනුලෝම ප්‍රතිලෝම දෙකම කරලා බලන්න කවුරුත් කිව්වට වැඩක් නැහැ. මේක මේකයි හොඳ මේක වැරදි කියලා කවුරුත් කියන එක නෙවෙයි ඕන කරන්නේ. තමන් කරලා තමන්ට ලැබෙන අත්දැකීම හොඳයි. දැන් පියවර දෙකක් තියලා තියෙනවා. තවත් පියවරක් තියන්න තියලා ඒ දී ඇති විචල්්‍ය සාධක තුනෙන්ම වඩා සුදුසු දේ අරගන්න. හැබැයි මේක ආරම්භයේ තාමත්ම ආරම්භයක් විතරයි. මේ නිකන් වතුරට බහිනකන් තියෙන බය වගේ. ඒ නිසා මේකේ මහා ලොකු ආහාර පද්ධතියක්වත් සමීකරණයක්වත් රත්තරන් සමීකරණයක්වත් නැහැ. මේ හිත පොඩ්ඩක් නිකන් පොඩි දරුවෙකුට නලවලා නලවලා බබා නිින්දට හරව ගන්න කරන සෙල්ලම ආයෝකේ මේ ඉංග්‍රීසියෙන් නැරිවිල් කවි කියනද සිංහලෙන් කියනද හයියෙන් කියලා හිමීට නතර කරනද හිමීට කියලා හයියෙන් නතර කරන කියලා බබාගෙන් අහන්නේ. බබා බුදින තාලෙන් බලා ගන්න ඕන කොයි නලවිලද හරි කියලා. ඉතින් ඒ බබාට ඒක හරියට අනිත් බබාට ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේ වගේ පරිේශන වල කරබල්ල තමන්ට ලැබෙන අත්දැකීම් විතරයි ඒ ඔක හනමිටියක් කරන කරපින්න ගන්න එපා. සමාජලාට ඕක හරියන්නේ නැහැ. හරියන දෙයට කරබැලීම කරන්න මම එක මතක් කිරීමක් විතරක් කරනවා. මේ ගණන් කිරීම කරන්නේ හිතවිලි බහුලකමට දෙන උත්තරයක් වශයෙන් පමණයි සාමාන්‍ය පොතේ ක්‍රමයේ හැටියට. පුසනා ඨපනා ගණනා අනුබන්ධන ආදී වශයෙන් තියෙනවා ගණනා ක්‍රමයේ දෙන්නේ හිතවිලි බහුල අයට නමුත් තමන්ට වැඩ කරනවා නම් මම මේක ලියලා නැහැ හිතවිලි බහුලකමද ප්‍රශ්නේ කියලා. හිතවිලි බහුල නම් කරන්න ඒකේ ස්ථාත්‍ර ගණන් කරන්න අනුලෝම වශයෙන් වර එක හරි ගියාට පස්සේ බලන්න අටෙන් පටන් ගන්න 7 6 ප්‍රතිලෝම වශයෙන් උත් කරලා බලන්න ලැබෙන ප්‍රතිඵල අනුව මිසක පිටගෙනකොට හරි අමාරු ඒකට විනිශ්චයක් දෙන්න. අතුගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ සිටින විට වර්තමාන සිතුවිලි ක්‍රමයෙන් ගෙවී යද්දී මාහට නොයෙකුත් දෙබස් වරහන් ඇතුළ අභ්‍යන්තර සංවාද සහ රූප සංඥා අත්දකින්න ලැබේ. මේ වායෙන් සමහරක් සංවාද මගේ ජීවිත අත්දැකීම් වලින් පරිබාහිරේ වාය. මේවාට හේතුව කුමක් විය හැකිද යන්න කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔය මේ වගේ අපි හේතු හොයන්න ඕනේ. මෙව අපිට ආරාධනා කළා ගෙන්න ගත දෙයක් නම් ප්‍රයෝජන තියෙනවනම් යමක හේතු හොයන්ට ගිය ගමන් ඒ දේ ඉස්තාවර වෙනවා. ඒ නිසා මේ එකක්වත් හොයන්න නෙමෙයි අපි භාවනා කරන්න නැති කරන්න නම් ඔය වගේ අලගිය මුලගිය හොයන්න අංග ප්‍රත්‍යංග හොයන්න නිමිති ගන්න යන්න එපා. නිමිති ගන්න ගියොත් ඔය අහකයන් අය ගෙදර නැත කරගත්තා වෙනවා. කාරණා දෙකක් නිසා එකක් එන්න කියලා ආපු කෙනෙක් නෙවෙයි. දෙක හිත සුවපිනිසාරව කෙනෙක් නෙවෙයි. මොකට මේ වහල ගිය මුල ගියා හා ඩෙන්ටි කාඩ් චෙක් කර කර මේ ආසන පනලා සුදු වෙලලා පඩික්කන් දීගෙන නැතර කරන්න ඕන කවන්නේ නෑනේ. අවවාරයන් කරන්නේ. බුදුරජාණන් සඳහන් කළ තියෙනවා මේ අහක යන දේවල් නිමිති ගැනීමෙන් ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් තමයි අපි gedara පට්ටල කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔටුවට ගේ දුන්නා වගේ ඒවා අපිව විනාශ කරනවා. එන දෙයට යන්න අරින්න. මේ වගේ හේන පේන බලන්නයි නිමිති බලන්නයි විස්තර කතා කරන්න ගියාට පස්සේ වෙන්නේ අහල පහල ඔක්කොම ගෙට ගෙවදිනවා. ඒ වෙනුවට Tamanට අරමුණ ගන්නන මූල කර්මස්ථාන නැත්නම් අපි මේ මෑනියොත් එක්ක කතා කරන මතු කරගත්තා වගේ ඉන්නේ ඉරියව්වට හිත දාන්න. ඒක නික්ලේශී. මේ එක්කෙනෙක්වත් එන්නේ අපිට හිත සෝඳා නෙවෙයි. එහෙම කෙනෙක්ගේ අලගිය මුලගිය හොයන්න යන්න එපා. හොයන්න ගියොත් වෙන්නේ මේ අහගන්න ගිය මිනිහා ගෙදරට ඇවිල්ලා පදිංචි වෙනවා. ඒ නිසා ඒ මෝඩකම කරන්න එපා. මේක පුළුවන් තරම් යන අතේ යන්න ඇරලා නිටතරම මූල කර්මස්ථානයේ සරණ මූල කර්මස්ථානයේ පිහිට හොයන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමින්වහන්සේ මා භාවනාවට ආධුනිකෙක්මි. මා ආනාපාන සති භාවනාව වඩමින් පිටින් අතර වාරේ පරාංගතර පරයන්ක භාවනාවේ මගේ වම් කම්මුල හරහා කුහුඹවපු ගමන් කරනාක් මෙන් ප්‍රථමයෙන් මාහට දැනුනි. එය එසේ විය හැකියයි සිතා දිගටම භාවනාවේ යෙදී සිටින විට නැවතත් මාගේ වම් කම්මුලේ ලේ නහරවල් වල ලේ වම්මැට දක්වා ගමන් කරනාක් මෙන් දැනුනි. පසුව නැවතත් කුහුඹකු අන්නාක් මෙන් දැනිනි. මේ භාවනාවේ සාමාන්‍ය දැකීමක්ද පහදා දෙනු මැනවි ස්තුතියි. ඔව් මේ තියෙනවා අපි හිතමු කුඹියක්ම හිටියයි කියලා. එහෙම නැත්නම් වතුර බින්දුවක් එමේ කියලා මොනරුණයි කියලා. අපිට කරන්න තියෙන ඒ තියේදී මූල කර්මත්තානේ ඉන්න පුළුවන්. ද ඉන්නේ ඉරියව්වට සාමාන්‍ය සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන් නම් කුඹුවගෙන් අපිට කරදරයක් වෙලා නැහැ. දෙක ඇත්තටම කූඹියකුත් නැත්තම් අර කියවක දෙසරයක් කියන්න වෙනවා. මේ කූඹියක් නලියන වගේ නලියද්දිත් ඉන්න ඉරියව බලන්න බලන්න. කූඹියක් වගේ නලියන්නේ නැති වුණත් ඉන්න ඉරියව්වත් එක්ක සම්බන්ධය බලන්න. දෙකේදීම ඉරියව්වත් එක්ක පවතින සම්බන්ධයට කාදරයක් නැත්තම් භවණ ලකුණු 100%ම ලැබෙනවා. ඒක කූඹියක් වෙන්න පුළුවන් හිරි වැටලා හිරියන්න වගේ වෙන්න පුළුවන් මූණේ දෙබරක් බැඳා වගේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් කම්පන චංචල ඕන එකක් වෙන්න පුළුවන් ඒ එන දේ තියෙද්දි නැත්නම් එන දේට අලගේ මුලගේ හොයන්නේ නැතුව මේක තියෙද්දි ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන්ද කියලා බලන්න. ඒක තියෙනකන් අරසයි. Taman මේ ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන්කම තියෙන තාක් අරසයි. ඒ නිසා මේකයි රැකිය යුත්තේ. එතකොට নানা ප්‍රකාර විදිය රූප රූප සංඥා විවිධ දේවල් කුලීලි පාන්න පටන් ගන්නවා. ගොඩාක් මේ සද්ද වේදනා හිතුවේ එන්න පටන් ගන්නවා එකක්වත් අපිට ආදරයට නෙවෙන්නේ. අපි කියලා දෙන සර්වචනසේ බුදු නිසලදාසේ මාරසන ගාවිලා ගිනි අලු ඇසෙව්වා අඟුරු ඇසෙව්වා වාසුත ඇසෙව්වා තණ්හාරති රගන්න නැතුවා. ඒ කිසි දෙයක් සර්වචනසේ ගණන් ගන්න නැතුව අරමුණේ හිටපු නිසා තමයි බුදුනේ. එචා මේවා එනකොට බලන්න ගත්ත මුලින් ගත්ත අරමුණ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානෙට සම්බන්ධය පවත්න්න පුළුවන් නම් ඒ තාක්කල් භාවනා වැඩෙනවා. මේකට වැඩිය ගොඩක් දේවල් වෙන්න පටන් ගන්නවා ඉස්සරහදී. බෙල්ලෙන් යල්ලා මිරි කන්න පටන් ගන්නවා. කෙස් වලින් අල්ල වතුර තියලා ඔබන්න පටන් අර ගන්නවා. ගින්න මේ ගිනි ගන්න වතුර එකට දානවා වගේ තේරෙනවා. පොළවේ අල්ල විසි කරනවා. নানা ප්‍රකාර දේවල් ඉතින් මේකෙන් පුරුදු වුණාට පස්සේ ඉස්සරහට යන්න යන්න ඒ කොහොම තේරෙනවා මේ මනසේ තියෙන දේවල් හිතට පිටින් අරමුණු එන්නේ නැති වෙනකොට ඇතුලේ තියෙන අරමුණු වැగిරෙන්න පටන් ගන්නවා. ඒක තමයි නින්දෙදී සිද්ධ වෙන්නේ. නින්දෙදී අහකන දිවනාදයට රූප ශබ්ද ගන්ධ රස නැති වෙනකොට අර හිතේ තියෙන ගොජේ එළියට ගන්න. ඉතින් කාට හරි දවස් තුනක් එකට ගිය නින්දක නැත්තම් පිස්සු. ඉම්සොම්නියා. භයානකම දෙන්නේ. නිසා නිින්දදී තමයි ඔය ඔක්කොම කුණු කෙල ටික කාලා, දත් මිටි කාලා, වකාරගෙන වීන ඊනෙක් පිස්සු කෙල්ල තමයි ඔය බැලන්ස් එක ගන්නෙ. පහුවෙන්ද උදේ ආයෙ මනුස්ස ස්වරූපෙන් ඉන්නවා. එක රෑ දෙක යනකොට ආයෙ එකතු වෙනවා මේක ඇතුලේ. ඒ හීනේදී තමයි reconciliation නිෂ්කාශනයේ සිද්ධ වෙන්නේ ඒකදී භාවනාවේදී ඒක තමන්ට හුදු අවදියෙන් තේරෙනවා බලානින්න අරමුණු තුනී වෙන්න තුනී වෙන්න අර ඇතුලේ තියෙන ගොජේ එනවා ඉතින් කියනවා මැරිච්ච අම්මවිල්ල හීනෙන් කතා කරලා ගියා රුවන්වැලිසෑය ගාවට ගියා. අසුචි දැක්කා. මූණ කහ පාට වෙලා තියෙනවා දැක්කා. ඉතින් ඇතුලේ තියෙන කක්ක කොට තමයි දකින්නේ. ආයි පිටේ ඉන්න අම්මා කෙනෙක් නෑ උදේ නෑ. ඉතින් ඊට පස්සේ යනවා නිමිති බලන්න යනවා, පේන අහන්න යනවා. අම්මා දකින්න හොඳ, තාත්තා දකින්න හොඳද? කෝක දැක්කත්. මැනිකේ උනත් එක විදියයි, නෝනා උනත් එක විදියයි, මැනිකේ උනත් නෝනා උනත් අපට වදේමයි. ඔය එන මොන නිමිතින්වත් ගන්න දෙයක් නෑ. කෝකත් වදේ තමයි. වදේ දැනගත්තට පස්සේ ඉතින් ඔබ ඒක කෙරේ කටයුතු කරන ආකාරය තේරෙයි. ඒ නිසා මේ පේන දේවල් තියේදී ඉන්න ඉරියව බලන්න. නැත්නම් ආනපානේ බලනවා නම් ආනපානේ බලන්න. ඒ සම්බන්ධතාවයේ තීර තාක්කල් සරුවචනස අපිට සඳහන් කරනවා මරණ චිත්තක්ෂණේ සිහිවිකල් උනත් දිවි ලෝක යනවා. මොකද මේ කරදර තියේදී අරමුණ බලන්න දන්නවනේ. ගියාට පස්සේ මතක් වෙනවා මම අද මේ සිහිවිකල් වෙලා මැරුණත් දිවි ලෝකේ යන්න හේතුනේ ඉස්සලා ආත්ම සිහිය පිටවල තියෙන නිසා. ඒක නිසා ඔය කරදර කංකටල් වෙනකොට හරියට හොඳ පිරිසුදු ඡායාව තියෙන වතුරක මුණ බලාපල බල ඉන්නකොට පොඩි කුණක් වැටලා කියලා හිතන්න වතුරට. එතකොට මුණේ ඡායාව ඇද වෙලා යනවනේ. ඇද වුණාට පස්සේ අපි දන්නවනේ ඡායාව සැලි නැතුණාට පස්සේ ආයක තැම්පත් වෙනවා කියලා. ඒ නිසා හොඳට ඇද වුණාට කමන්නේ මගේ මූණ ඇද වෙලා නෙමෙයි ඡායාව ඇද වෙලා තියෙන කියලා බලන්නේ හිටියොත් දැඟලුවේ නැත්තම් ආයෙත් තැම්පත් වෙනවා වතුර. මේකත් එක ගහ බැන ගන්න දැඟලුවොත් වෙන්නේ වතුර තවත් කැළඹිලා මූණ කඩ කඩ වෙලා යනවා. ඉතින් අන්නේ වෙලාවේදී බැලිය යුතු දේ ආරසක භූමිය, ക്ഷേම භූමිය දන්නවනම් අම්මා අප්පා නෙවෙයි. ධම්මෝ විනානත්ති පිතාච මාතම් ධර්මයෙන් තොර මවෙක් පියෙක් නැහැ. මෙන්න ධර්මය අපි ආරසා කරන තැන. ඒ නිසා ඒ මූණ නලියනවා, තෙමෙනවා, ඉදිකටු දුවනවා, හිරිය වෙනවා, හිරිය යටනවා වෙනකොටත් අරමුණත් එක්ක මූල කර්මස්ථානත් එක්ක ඉන්න පුළුවන් සම්බන්ධතාවය බලන්න. ඒක මේ ඉගත්කම මත හිතන එකක් නෙවෙයි. වයස මත හිතන එකක් නෙවෙයි. පින් කෙරුවා නොකරුවා මත හිතන එකක් නෙවෙයි. සද්ධාව නැති එකම හිතන එකක් නෙවෙයි. කරලා කරලා කරලා කමටහන් සුද්ධ වෙච්ච දවසේ දන්නවා කලියුත් මොකද්ද කියලා. ඒකයි මම කියන්නේ මෙවුවා අද පළවෙනි දවසට ටිකක් සැර වැඩි. ටික දවසක් යනකොට මම හිතනවා දවස් දෙක තුනක් යනකොට බොහෝම දිනකොට මේක අත්දැක ගන්න පුළුවන් වෙයි. ඒ දිෙද්දි මූල කර්මත්තානේ නැත්නම් ඉන්නේ ඉරියව්ව තමයි සරණට බිහිසට ගන්න ඕනේ කියන එකයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මාහට ආනාපානසති භාවනාව පමණක්ම කිරීමේදී මුලින්ම හුස්ම වැටීම නොදැනේ. ඒට දැඩි ආශයක් ගත යුතු වේ. කයේ අසුබය ඊයේ වීඩියෝ දර්ශනයෙන් පෙනුණු ආකාරයට වැඩි විට සිත එකඟ භාවයට පත්ව හුස්ම රැල්ල ගැනීම දැනී ටික වේලාවකින් කිසිවක් අරමුණ නොදැන ඊතා සුව පහසත්වයක් ඇතිවිය. මෙම ගැටලුව පහදා දෙන ලෙස ඊතා කාරණිකව ආයතන කරමු. නෑ මෙතන ගැටලුවක් නෑ. මොකද අසුභ භාවනාට හිත දැම්මත් ආනාපාන හිත දැම්මත් හිත tempatකමක් ගැන කතා කරන්නේ. ඉතින් ඒකයි මම මේ මැනියන් ආසිතේ කතා කරන සාකච්ඡාවේ මතු කරේ. කොයි වෙලාවක හරි ඉඳගෙන ආනාපාන කර කලබල කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න ඉරියව් විතරක් හිත දාලා බලන්න. එතකොට ප්‍රශ්නයක් එන්නෙම නැහැ. ඒකට ආනාපානට ආයස කරන්න ඕනෙත් නැහැ. තුනයි කියලා කනකාට වෙන්න ඕනෙත් නැහැ. මම වාඩි වෙච්ච ඉරියව්ව තේරෙනවනේ. ඒකෙම ඉන්න පුළුවන් නම් නැවත ආනාපානෙ මතු කරලා ඒක තැම්පත් කරලා ආයෙතෙන් දිග ගමනක් ඕනේ වාඩි වෙච්ච ගමම ඉරියව්ව බලන්න ඔය මූලික අහන උපදේශ මාලාවේ පරියංග භාවනා කරන්න විස්තරේ ඉවර කරන අන්තිමට වාක්‍ය දෙකක් කියනවා. ඉඳගත්ත ගමන් ආනාපානෙ නොපෙනී ඉන්න ඉරියව්ව පේනවා නම් ආනාපාන හොයන්න යන්න එපා. ආනාපානෙ දුවන කියලා ආයාස කරන්නත් එපා. අර ඉන්න ඉරියව්ව දිහා බලාගෙන ඒ ඉරියව්වම Tamange පෙර ගමන් කරුවා කරගෙන නිමිත්තක් කරගෙන ඉන්න. එතකොට අසුබේ ඕනෙත් නැහැ, ආනාපාන ඕනෙත් නැහැ. කයනුපසනාවේ යත යත යතෝ තිතෝ හොති තතත් තනම් පජානති. කය යම් යම් ආකාරයට තියෙන ඒ ඒ ආකාරය දන්න. යත පනිහිතං චිත් පනිහිතෝ තත තතනම් පජානති. කොහොමද කය තැම්පත් තියෙන ඒ අනුව දන්න. ඒ උංගා දියුණු යෝගාවචරයේ ක්‍රමයක්. ඒ අරමුණු අරගෙන නෙවෙයි භවනා තැම්පත් කරන නිකන් ඉන්නේ ඉරියව්ව විතරයි. ඒ ඉන්නේ ඒ අරමුණක් තමයි. නමුත් ආනාපානට යන්නෙත් නෑ අසුබෙට යන්නෙත් නෑ. ඔය කොහෙ ගියත් අන්තිමට එන්නේ වටම ගිහිල්ලා ගෙටම වගේ කයට තමයි. ඒ නිසා පටන් ගන්නකොටම කය දැනෙනවා නම් අමතර දේවල් ඉල්ලන්නේ නැහැ. උග මිරිකල අල්ලන්න යන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව දිගේම යන්න බලන දුක ගමනක් යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආදුනිකෙක් වෙමි. කාලයක් තිස්සේ යෙදීම නිසා මාගේ සිත ඉක්මනින් එකගවන්නේ ධාතු මනස්කාර භාවනාවටය. ඒ තුලින් ආනාපානසති භාවනාවට යාමට උත්සාහ කිරීම නිවැරදිද? එක්පරම හුස්ම රැල්ලෙහි සිත් සිහිය පිහිටුවීමට අපහසු බවක් දැනෙන හේිනි පහදා දෙනසේක්වා. දැන් වාක්‍ය හයක් කියලා තියෙනවා හය හය ආකාරයි. මේ ආධුනික භාවනාවක් නම් ධාතු මනසිකාරය කොහොම දැනගන්නද? ධාතු මනසිකාරය බොහොම දියුණු වෙලා ඉස්සරහට යන මිනිසුගේ කතාවක්. ඒ නිසා අච්චාරුවක් තියෙන්නේ. සරල ක්‍රමය මොකද්ද? මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගෙන පුළුවන් තරම් ඉන්න බලන්න මුළු පැයේම ඉඳගෙන ඉන්න බව දන්නවනම් රහත් කියලා හිතන්න. ඉඳගෙන ඉන්න තැනට හිත ගන්න එක සද්දෙන් කැඩෙන්නේ නැහැ, වේදනාවෙන් කැඩෙන්නේ නැහැ, හිතවිල්ලෙන් කැඩෙන්නේ නැහැ කියලා දන්නවනම් සෝවාන් කියලා හිතන්න. ඔච්චරයි කියන්නේ. ওই ධාතු මනසිකාර අනම්මනම් ගොඩාක් විචිතුරු දේවල් තියෙනවා. ඒවා නරක දේවල් නෙවෙයි. එහෙනම් මොකක්වත්ම ඕනේ කරන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට මම දැනෙන ධාතු මනසිකාරයෙන් තමයි නැත්තම් කොහොමද දැනෙන්නේ? මෑණියෝ ආයෙ වාඩි වෙලා ගන්න බෑ නියන්න මම මේ කියන්නේ. ඉඳගෙන ඉන්න බව දැනෙන්නේ මොකෙන්ද? උණුසුම කම්පන චංචල තුලින් තමයි. ඉතින් තාකමස්කාරය තමයි. ඒ නිසා මේක ආධුනිකයේ ප්‍රශ්නයක් නෙමෙයි අනාගත කෙනෙකුගේ ප්‍රශ්නයක් කියතයි අපි අනාගාමි නෙවිච්ච කෙනෙකුගේ ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ මේ මූලික උපදේශ මාලාවේ ওই මොක්කවත් කියන්නේ මොනවද බොහොම සරල ක්‍රමයක් තියෙනවා ඒක ඉදිරින් ගෙනාවුවා වමාරා කෑමක් කරන්න. sorry. ඒක මේ සාමාන්‍ය රෝමන්තිකයන්ගේ හැදී දවල්ට කාලා රැයට වමාරලා කනවා. ඉතින් මේ වගේ භාවනා මධ්‍යස්ථාන කරන මේ භාවනා රිට්‍රීට් හත අටක් කරත් අර gedirin ගෙනාවා මල්ලේ තියන රැට හොරෙන් කාලා විකපදේ කඩා ගන්නවා වගේ විකාල භෝජන විකපදේ කඩා ගන්න gedirin බිස්කට් කියන. <laughs> ඒ වගේ එකක් වෙන්න මොකද කරන්නේ? මේ කියන ඉතාලම පිරිසුදුවට මේ සිල්ලා දෙන්න පුළුවන් කියලා. ආ ඒක දැනගත්ත ගමන් මාරි පැකට් එකක් දාගෙන යනවා බෑග් එකේ. ඉතින් ගියෝ පිරිමි අය මාරි පැකට් එක දාලා ඉඳදී එළියට ගිය ගමන් රිලෙව් එක ඇවිල්ලා ඒක කරයි යනවා. දැන් කියන්න විදියකුත් නැහැ රිලවගෙන ඉන්නේ මොකද්ද කියලා. අයි මාර්ගෙන් එපයි කියලා නේදී. අපේ තියෙන මේ අල්ලපනල්ලේ රිලවුන්ට ජය මගු. සමහර බාත් කාලය යන ගමන් තලගුලියක් හොරෙන් අරගෙන යනවා. රීලවා හරියටම දන්නවා ඒගේ තලයට කීයක් තියෙනවද කියලා. ඌ ගිහිල්ලා ගන්න හැටි යෝගාවචරයට තේරෙන්නේ නැහැ. ඉතින් කියනවා සාංශ වීදුර කඩන රීලෙවක් කවන. ඉතින් මම දන්නවා රීලෙව එන්නේ නැහැ. සිල් රැක්කනවා. මොනවා හරි හංගගෙන කණ්ඩායම. ඒක හරියට ගෙදරින් ධාතු මනසිකාරය ගෙනල්ලා මේ ආහනපානිවත් කරන්න එපයි කියලා කියනකොට ධාතු මනසිකාරය කරන්න හදන මේ ඉඳලා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් මේක මේ තනියම කමට අංශුද්ධ කරන්නෙම ගියා නම් එහෙම ඒ යෝගාවචරය එන්නේ නැහැ. දැන් ඉතින් කාටද මේ බණින්නේ කියලා මම දන්නෙත් නැහැ. ඒ යෝගාවචරයටත් වදින්නේ මේ පවුවට බියෙන් දමලා එන්න වගේනේ. නිසා කරුණා කරලා මූලික උපදේශ පන්ති අහන්න ආයෙසරයක්. ගෙදර යනකොට ගෙනියන්න එක. මං කියන්නේ ඒක හොඳම දේ ලෝකේ තියෙන එකම දේ කියලා. මං කියන්නේ මෙහි ආවට පස්සේ ඒ ටික කරන්න. ওই බරපතල දේවල් ඔළුවේ දාගෙන මේ සාකච්ඡා කාලේ නාස්ති කරන්නත් එපා. අනුන්ට පාරෙන් පිට යන පාර කියලා දෙන්නත් එපා. තමනුත් මේ සරල ක්‍රමයේ ජීවිතේ මෙහෙම කෙලින්න අහය අල්ලන්න පුළුවන් දු මෙහිම දඟලලා වටේ කල්ලන්න ඕන ගමන් නැහැ. මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න තරම් සරලයි වැඩ පිළිවෙල. මේ ප්‍රශ්නකරු මාතෘකාවක් ඇතුවයි ප්‍රශ්නේ ඉදිරිපතන වේගවත් කාර්ය බහුල කාර්යාල ජීවිතය තුළ සතිය පිහිටවා ගැනීම කියන මාතෘකාවක් ඇතුව ගරු ස්වාමින් වහන්සේ විවේකීව සිදු කරන භාවනාවකින් මනාව ආනාපානය සහ ධම්මානුපස්සනාව වැඩි. නමුත් ඉන් බැහැරව කාර්යාලයට ගිය පසු උදේ 8:30ට සිට සවස 5:00 පමණ වන තෙක් සතියක් සතිය සොයා ගැනීමට බැරි තරමටම වේගවත් කාර්යාල කටයුතු ඇත. කාර්යාල කටයුතු වේගවත් වුවත් අපට සතිය එලෙසම පවත්වා ගැනීමට ක්‍රමයක් නැද්ද? දැන් මේකෙදි පළවෙනි එක කියන්න තියෙන අපි ඒක මේ වගේ පරියන්කයකට ඇවිල්ලා සියලු වැඩ බහා තබලා ඒකෙදි හරි අන්තම් අල්ල ගන්න හදනවා මේ එක දෙයකට එකවරකට එකක් කරලා ඒක හොඳට කරන එක. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන බව දාන්න. ආස්වාද කරනවාදී ආස්වාදය දන්න ප්‍රසවාසය නෙවෙයි හද්ද නෙවෙයි ආයෙම එකවරකට එකක් කරලා ඊට පස්සේ සක්මන් කරන ගමන් චේතනාපූර්වක ඇවිදින ගමන් සද්ද රූප පෙන්වෙන ගමන් වම දකුණේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ පරියංග දක්මනෙන් තොරව ඒක බොන වේලාවක වැඩ ටිකක් එදිනදා වැඩ කරන බලලා ඒකෙන් තමයි අපි එදිනදා වැඩ වලට ආදර්ශ ගන්න එමු නැතුව එතනින් පටන් ගන්න බෑ. නමුත් අපි සාකච්ඡාවේදී මෙතෙක් කතා කරගත්ත කරුණු අනුව ඔෆිස් එකේදී නැත්නම් කාර්යාලයේදී ඒක දැන් නම් ඇතර කාර්යාලයට යන්න ඕනේ නැහැ කම්පියුටර් තියාගත්තාම කොතනත් කාර්යාලේ තමයි. කාර්යාලයටම ගියා කියන්නේ තමයි ඉඳගෙන ඉන්න බව දන්නේ නැද්ද කියලා බලන්න. කවුරුත් එක්ක ගහගත්තත් බැනගත්තත් ඉන්නේ හිටියව දන්නවනේ. දැන් බොස් Tamanට බයිනවා කියලා හිතන්නේ නැත්නම් Taman වෙන කෙනෙකුට බයිනවා කියලා හිතන්නේ. මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක නම් අපිට තියෙන එකම අරසාව සතිය කියන්නේ එතනයි කියලා දන්නවනම් නැත්නම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවනම් මෙතන ඉන්න ඔය ඕන කෙනෙකුට වැඩිය මම දවසට වැඩ කරන මිනිස්සේ. ඔයගොල්ලෝ උදේ 8 ඉඳලා 5 වෙනකන් අපි පැය 24ම. තනි කකුලෙන් මට කරන්න වෙලා තියෙන්නේ. මං කියන්නේ මම පැය 24ම සතියින් ඉන්නකට මගේ තියෙන ප්‍රශ්නේ ඉන්නේ කොතනද ඒ tie දන්න ඉන්න බව දන්නවා. එච්චරයි. ඒකට මම කාටවත් මං චෝදනා කරන්න යන්නේ නැහැ. මට පැය මං දවසට පැය 16ක් වැඩ කරනවා. මට ඕ ටයිම් ඉල්ලන්න මං යන්නේ නැහැ. කාගෙන් ඉල්ලන්නේ? මෙහි ඉන්න ලොක්කා ඊළඟව ලොක්කයන් තමයි. ඔය දෙකල්දොරේ පන්තලේ මේ ලොකු ආමතුරු ගාට ආදායම් බද දෙපාර්තමේන්තුව ගෑවිලා ගිහලු ස්වාමීන් වහන්සේ අපිට මේ මේ පන්තල ගොඩක් ආදායම් ලැබෙනවා කියලා ආරංචි අපිට ෆයිල් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් අපිට පන්තල් ලුට ප්‍රශ්න නැහැ නේ අපිට විහාර නින්ද කම්පණ තියාරදී අපි නිදහස්නේ. ආ එන්න යන්න මාත්‍යයි කියලා බොහොම සාදරව පිළිගරන යතුරු අරන් ගිහිල්ලා මේ බුදුගේ ඇතුළට ගිහිල්ලා මේ තමයි ලොක්ක මහත්තයා කතා කරගෙන කියලා ලොක් කරලා දාලා ආවා. කුණු හරුද මේ අපි කරන වැඩ වලට ආදායම කතා කරන්නේ. ඉතින් අර මිනිස්සු ඇතුලේ කිව්වලු අනේ එළියට එන්න දොරයි දොරයි මහත්තු ප්‍රශ්න ඉවර කරන කතා කරන එක ලොක්කත් එක්ක මට මට දන්නේ නැහැ ඌවා. ඔයගොල්ලෝ මේ පැය 8ක් වැඩ කරලා තෙඟිදිරි ගන්න කේන්ද්‍රය ගෑවිල්ල පිස්සු ඕගොල්ලොත් වැඩකාරයෝ කියලා හිතන්නේ. අපේ අම්මට දරුවෝ 11ක්. අපේ අම්මත් එක පයින් යන්න බෑ ඒකට. ඒ තරම් මහදයි ගන්ධම පයිඥාන බෙන් හැදලා එකකට කරන්න බෑ. දැන් ඉන්නේ එකේ දරු 11ක් වැදුවොත් ගෙනියන්නේ අඟහරු ලෝකෙට. එකෙකුට බෑ. බොරු තන්නේ කර බොරු ගන්නකොට කියන ශරීර ඔරකම කිය. ඒ මොකද ළඟ ඉන්න කට්ටිය කියන තුව හුඟාවක් වැඩ කරනවානේ. ඉතින් මේ ආන්දිනවා. සරුවචනාංශේ බය දවස් වරුදු 45ක් ඇවිදලා තිනවා. සෙරෙප්පුකුත් මම පාවිච්චි කරලා නැහැ. දවසට පැය 18 ගානේ වැඩ කරලා තිනවා. කවදාකවත් චෝදනා කරලා නැහැ. කරුණා කරලා ওই වැඩවල ලස්සන ඉන්නේ චෝදනා නොකර කරනකොට. ඒ නිසා සරල උපක්‍රමයක් තියාගන්න. කොච්චර කාර්යබහුල වුණත් වරින් වර වරින් වර ඉන්න ඉරියව්වත් එක්ක සම්බන්ධය පවත්වා ගන්න. ඒකල බලන්න මොන වැඩේටද පුළුවන්නේ මම ඉඳගෙන ඉන්න බව අමතක කරන්න. අවශ්‍ය නම් ඕනේ වැඩක් කරනකොට වරින් වර පොඩ බලන්න ඉරියව්ව තියන්න කියලා. ඒ විතරක් නෙවෙයි. එහෙම බලන්න පටන් අරගත්තට පස්සේ තමන්ගේ එෆිෂන්සි එක වැඩි වෙන හැටි. තමන්ට වැඩ කිරීමේ ශක්තිය කිසිම දවසක මොනම හේතුවකින් වෙහෙසෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම මචං එක ඉන්නේ. තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක ඉන්නේ. තමන්ගේ ශරීරයත් එක්ක යාළු වෙච්ච මිනිස්සයාට මුළු ජීවිතේම පුදුම සුන්දරත්වයක් තියෙනවා. ඒ මනුස්සයාට ඕන කෙනෙක් එක්ක යාළු වෙන්න පුළුවන්. අපේ වෙලා තියෙන අපේ ශරීරයට වෛර කරන එක තමයි මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ මම දැන් මෙතන කියන එකට වෛර කරලා. කොයි වෙලාවක හරි මම දැන් මෙතන කියන තැනට ආපු ගමන් බලන්න කොච්චර වෙහෙසද කියලා හිතන. ඒ කියන්නේ සංසාරේ පුරාවට කරලා තියෙන අතීතේ අනාගතේ ඉඳලා තියෙනවා දැන් ඉඳලා නැහැ. අරයා ගැන මෙයා ගැන හිතලා තියෙනවා මම ගැන හිතලා නැහැ. අතන ගැන මෙතන ගැන හිතලා තියෙනවා මෙතන හිතලා නැහැ. ඉතින් ඒ නිසා යම් තලාවක මම දැන් මෙතන තැන්න කියලා ආවනම් මෑණියන් වගේ කියා ගන්න බැරුව යනවා. මම දැන් මෙතන නවුවා කියා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි නුරුස්නා ගතියක් එනවා. ඒ ධර්මතම තමන තම වෛර කිරීමක් මේ මුළු ජීවිතේ පුරා වෙලා තියෙන බුදුරජාණන්සේ කියනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා මේ ලැබිච්ච manussාත්ම භාවය මේ ක්ෂණ සම්පත්තිය ඒක වෙස්ටර්න් එකේ බටහිර ලෝකේ කියන්නේ තමන් තමන්ගේ හොඳම මිත්‍රයා කරගන්න. හොඳට පట్టල වාඩි වෙන පූසෙද්දියා බලන්න. නිසා කොච්චර විවේකීවද ඉන්නේ කියලා ඒකල්ලේ ඉන්න ඉරියව ගැන සතුට වෙනවා. කොච්චර කාර්යබහුල වුණත් ප්‍රශ්නයක් වෙන්නේ මට එකක් කියද හැකි වෙහෙස අඩු වෙයි. එහෙම නැත්නම් විරාමයේ වැඩි වෙයි. ඒ විතරක් නෙමෙයි මේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. බයි ආට කියන එක ගණන් නැහැ. ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. ඇත්තටම කට්ටිය හරියටම රස්සාවක වැඩ මිනිහෙක් වැඩ කරන්න පටන් අරගත්ත පෙන්ෂන් ගත්තට පස්සේ තමයි. එතකන් ඔෆිස් එකට යන්නේ යා කන්ඩිෂන් දාලා බුදියන්නේ. හොඳට බුදිය ගන්න ඔෆිස් එකට ගිහලා ගෙදර පෙන්ෂන් ගත්තට පස්සේ තමයි ඔන්න වැඩ පටන් ගන්න. ඒ වගේ තමයි පැය 27 පැය 4 8 ඔෆිස් එකට ගිහලා අයිස් ගහලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා තමයි වැඩ පටන් ගන්න. භාවනා කරන එකට මේක නිකන් විහිළුවක්. ඌවත් වැඩද මල්ලි ඌවත් වැඩද කියලා කියන්නේ. ඌ ගණන් ගන්න එපා පැය 8 වැඩ. දැන් අයිස් ගන්න ජොබ් විතරයි ඕවා. මම කරලා තියෙන නිසා මම කියන්නේ. භාවනා කරලා බලන්න පැය 18 විතර පන්නලා එතකොට තේරෙයි සම්පූර්ණ වෙල්ලි ලාංකෝ වගේ. උදේ පත්තු කරගත්තාම බන්දම හැන්ද වෙනකම් වැඩ කරදාගේ කිසි වෙහසක් එන්නේ නැහැ. ධර්මයමයි ගත කරන්නේ. එතකොට අර වැඩ ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා පටන් ගන්න සියල්ල බහ දබලා එක වැඩකේ. ඉතින් ටික ටික වැඩි කරා. අන්තිමට යන්න ඔය කියන අමාරු රාජකාරියට ඒ පුරාවට තියෙන එකම අරමුණ තමයි ඉන්නේ ඉරියව්ව. ඉඳගෙන හෝ හිටගෙන හෝ ඉන්න ඉරියවට හිත දැමුත් බුදුන් එක්ක ඉන්නවා කියලා හිතාගන්න. ගරු ස්වාමීන් වහන්සේ පෙර දින රාත්‍රියේ නිින්දට පෙර සක්මන් කර පැය භාගයක් වන පරයන්කේ සිටි අතර වැඩිපුර සිතුවිලි වලින් පිරී පැවතුනි. අරමුණින් නිතර බැහැර වුනි. නමුත් නිින්දට ගියත් තරංගතල ආනාපාන සති අරමුණට සිත යොදා ගනිමින්ම නිින්ද හලකවත් නැත. නැවත ඇඳෙහිම පරයන්කේ හිඳමින් අරමුණට හිත යොමු කෙලෙමි. අරමුණේ සිත නොසලී තිබුණත් නිතරම සිතුවිලි ඇවිත් ගියේ. ඊටමත් සුව පහසුවක් අරමුණ තුල විය. පාරයන්ක කාලය තුලම නැවත උදෑසන එකට පමණ නින්දට ගෙමි. දෙකට පමණ හැරුණි. ආංශි වීම ආනාපානයට ආංශි වීම ආනාපානයට සිත යොමු කරමින් සිටියෙමි. සරින් සරේ 3:30ට අවදිව පිරිසිදු වී පෑයක සක්මනින් අනතුරුව පර්යංකයට ගෙමි. එහිදී මුල් පෑය නිදිගත් ස්වභාවයක් තිබුණි. නමුත් විනාඩි 45ක සමන වේලාවකින් පසු අරමුණේ සිත පිහිටුවාගෙන සිතුවිලි මැද පැයක් පමණ සිටියෙමි. වේදනාවන් පැමිණියේද ඒ බාධාවක් වූයේ නැත. වේදනාව දුකක් වේ නොදැරිමි. සිතුවිලි වේදනා අනුව ආස්වාද ප්‍රසාර වෙනස් වීම වලට බඳුන් වූවා දැනුනි. තුනී වූ බවක් නොදැනුනි. ගරු ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කර දෙන තේක්වා. ඉතින් මේක ඇත්තටම කරන්න තියෙන්නේ මේ වගේ එක අද්දකින් වෙලක් දැකලා ඔක එච්චරම අර්ථකථනයක් දෙන්න විනිශ්චය කරනවා. ඔක දිගට යන්න අරින්න යන ගමන් ඔය මෙතන ආනාපානය තමයි ගොඩක් කලාවට මූලස්ථාන මූල කර්මස්ථානය කරගෙන තියෙන්නේ. මම මේ මෑනියොත් එක්ක සාකච්ඡා කරපු වෙලාවදි මතු කරන්න හදුවා වගේ ඒ ආනාපානය කරන වෙලාවෙදිත් ඉරියව්ව ගන්න ඉස්සරහට. දැන් මේ කියලා තියෙනවා නිදාගෙන ඉන්න වෙලාවේදී නිදාගෙන ඉන්න එකට හිත දැම්මම පස්සේ ඒක සාන්තිදායක தත්යකට එනවා. සක්මන් කරන වෙලාවේදී ඉරියව්වට හිත දාන්න. වම දකුණත් හොඳයි. වම දකුණ කියන්නේ ඉරියව්ව ඇතුලේ තියෙන එකක්. ආනාපානයි කියලා කියන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ තියෙන එක. ඒක තියෙනවා හොඳයි. නමුත් ඒ තියේදී වෙන බාධකදීදී නිතර බලන තමන් එක්ක තමන් යාළු වෙන එක කායන ප්‍රශ්නාව ඉරියව්ව. ඒකෝට තමන්ට ඉරියව්ව දකින්නකොටම ආරස්සාවක් දැනෙනවා. මම නන්නත්තර වෙලා නැහැ අසරණ වෙලා නැහැ කියලා. ඒකට ඉරියව්වත් එක්ක මේ සුවදභාවය ඇති කරගත්තට පස්සේ නිින්ද ගියත් නැතත් කය සතප්පවල මම මේ ඉන්නේ ඉඳාගෙන කියලා දන්නවනම් විස්රාම වෙන්න පටන් ගන්නවා. තරින් වල නිින්දට වැටෙනවා. නමුත් මට හිතේ අවදිය තියෙනවා. ඒක ඔය ඇමරිකාවේ කරපු රිසර්ච් වල පෙන්ලා තියෙනවා. කොච්චර ඉඳාගත්තත් නැතත් මොළේ ක්‍රියාකාරීත්වයේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ කියලා. මොළේ එක ගානට වැඩ. මේ නිින්ද ගියා නැහැ කියලා අපි හිතනවා ලොකු වෙනසක් වෙයි කියලා. නමුත් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා කට්ටියක් නිදාගෙන ඉඳදී ස්කෑන් වෙනවා කට්ටියක් නිදා ගන්න නැතුව මොලේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිකන් මේ සංඥාවක් විතරයි නිඳ ගියයි කියලා තියෙන්නේ. නමුත් අපි ඉරියව්ව දෙනවා නිදාගෙන ඉන්න ඉරියව්ව. නමුත් බොහෝ විට ඉන්නේ අවදිය. ඉතින් ඒක මේ ආධුනිකයෙකුට වුණොත් එහෙම නිින්ද නැති රෝගේ නිසා උදේ කඩਿੱතු ගතිය තියෙනවා. දක්ෂ යෝගාවදරට මොකුත් නැහැ හොඳට විස්්‍රාම වෙලා නිින්දකින් නැති බව දන්නවා. නමුත් ඇඟ විස්්‍රාම වෙලා තියෙනවා. පහුවෙන්ද උදේ වෙනකොට කඩේතු ගති නැහැ. ඉතින් ඒ වගේ දෙයකට මෙයාගේ එක අත්දැකීමකින් බෑ ටික දවසක් යන්න අරින්න. මේ යන විදිය හොඳයි කියලා විතරක් දල වශයෙන් කියයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම ආනාපානසති භාවනාව කරමි. ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොට හඳුනා ගැනීමට පුළුවන් ය. ආස්වාසේ සීතල සීතලට ලාවට ඇතුල් වී ගොරෝසු වී ගෙවි යන අයුරුත් ප්‍රස්වාසයේ ගොරෝසුට වේගයෙන් පිට වී යන අයුරුත් උණුසුම් ගතියකුත් දැනේ. මුලදී ආනාපාන දෙකම වේගවත්වද ටිකින් ටික සියුම්වද දැනේ. සෑහෙන වේලාවක් අඛණ්ඩව ආනාපානයට සිත යොමු කරගෙනම සිටියෝ ආනාපානයේ වෙනස නොදැනී යන අතර ක්‍රමයෙන් නොදැනීමයයි. ඒ අතරතුරදී බාධා ආවොත් නැවත ආනාපානයේ ගුරුතු සත්‍යයට යයි. නැවත පෙරදීට වඩා ඉක්මනින්ම සියුම් වේ. සියුම් බව වැඩි වේලාවක් නොපවතී. නැවත සිතුවිල්ලක වරහන් වැඩිපුර එන්නේ සිතුවිලිය අවුත් ආනාපානයට බාධා වේ. මෙලෙස ටික වේලාවක් යන විට එපාවන ගතියක් බාධා නිසා ඇති වේ. මෙම ගැටලුව විසඳා ගැනීමට සුදුසු පරිසරයක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තට ගැටලුවක් නෙමෙයි මේක ස්වභාවික දෙයක්. තමන් දන්නවනම් දැන් ආනාපානෙ පෙන්නවා දැන් සද්ද ඇහුණා මේ රූප පෙන්නවා ඉඳලා දැන් ඒක එපාකාරේ එපාගම ඒක නාම ධර්මයක් නමුත් අරමුණක්. දැන් තමයි ඔන්න මේ ටික වේලාවක් ඉන්නකොට විශේෂයෙන්ම එකම අරමුණක බොහෝ වෙලා ඉනකොට මේ මතුවෙන ඒකාකාරීකම දැකලා ඒක අරමුණක් කරන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ යෝගාවචරය රූප ධර්මයේ ඉඳලා බහනා නාම ධර්ම වලට හැරුණා. එහෙම නැත්නම් කායानुපස්සනාව ඉඳලා හිත වෙන අනුපස්සනාවකට ගියා. ඉතින් ඒක කරදරයක් කියලා බාරගත්තොත් ඉතින් ගමනක් නැහැ. එනිසා වෙනකොටම දැනගන්න දැන් ඉන්නේ රූප ධර්මක නෙවෙයි හිත තියෙන්නේ එපාකමේ. කම්මැලිකමයි කියලා හිත යොදා ගන්න පුළුවන් නම් ඒකට සූදානම් වෙලා යන්න ඕනේ. ඒතර යෝගාවචරයට මේ මේකෙන් මේකට මාරු වුණාට ඒකාකාරීකම නාස්තික කාලකන්ණි කම්මැලිකමක් වෙන්නේ නැහැ. දැනගන්න පුළුවන් මට දැන් ඒකාකාරීකමත් එක්ක වෙනදට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කියන අර අරමුණු කිරීමේ හැකියාව එන්න පටන් ගන්නවා. ඒක තමයි ඒකව පාඩම්පත් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ටික කලක සිට ඔබ වහන්සේගේ භාවනා උපදෙස් ලැබින් ලැබමින් භාවනා කෙලෙමි. මුලදී පර්යංකේදී ආස්වාසේ ප්‍රස්වාසේ වෙනකොට හඳුනා ගැනීමට වර්ණ හැකි විය. ටික ටික භාවනාවේ යෙදෙන විට එකපාරටම හුස්ම ගැනීම පැහැදිලි බවක් දැනුනි. එසේ දෙයත් ආස්වාසේ සීතලට නාසග්‍රේ වේදෙනවා දැනුනි. තවත් ටිකක නාස් කුහරේ ඉහළ තලුවට සීරීමක් දැනුනි. දැනුනි. ආස්වාසේ ඊට සිවුම්ම උණුසුම දැනුනි. මෙසේ ටික වේලාවකින් මේ සියුම් වී ගොස් නොදැනී ගියේය. සැහැල්ලුවක් දැනුනි. මෙසේ ටික වේලාවක් සිටින විට එම සියුම් ගතිය නොදැනී නැවත පෙරලෙස ආශ්වාස ප්‍රශ්වාසය දැන දැනගත්තේය. මේ ආකාරයට භාවනා කාලය තුල වැඩි වාර ගන්නක් සිදුවේ. මේ පහදා දෙනමෙන් මේ පහදා දෙන සහ උපදෙස් ලබා දෙනමෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ආයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ පහදා දීමක් කරන්න ඕනේ. මේක නැවත නැවත වීම සඳහා එහෙම නැත්නම් හුරු කර ගැනීම සඳහා නිතිපතා දිගට භාවනා කරන්න. එතකොට තමයි මේක වශී කරගන්න පුළුවන්. එතකොට සැකතත් නැති වෙලා තමන්ට වාසියට ඉන්න නිසා නැවත නැවතත් කරන එක තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගරුතර ස්වාමින් වහන්සේ භාවනාන යෝගින් වශයෙන් පැමිණෙන නවකයන් සඳහා පූර්ව කෘත්‍ය කළ යුතු ආකාරය හා එහි වැදගත්කම පැහැදිලි කර කරගත හැකි වේ නම් එය බෙහෙවින් වැදගත් වෙනු ඇත. කරුණාකර මේ ගැන පැහැදිලි කර දෙන්න. සක්මණ තමයි මේ පූර්වක්‍ෘතිය කරන්නේ. එහෙම නැතුව පූර්වක්‍ෘතියක් අවශ්‍ය නම් එහෙම කියලා දෙන තැනකට යන්න. අපේ කිසිම තරහක් නැහැ. මේ අපි දන්න පූර්වක්‍ෘතිය තමයි. ඒ නිසා නැත්තම් පැත්ත කරලා මට කියලා දෙන්න කොහොමද පූර්වක්‍ෘතිය කියන්නේ කියලා මං කියලා දෙන්නම් කට්ටියට. ඔය මං දන්න හරිය තමයි කියලා තියෙන්නේ. නැත්තම් පූර්වක්‍ෘතිය කියලා දෙන තැනකට යන්න. මෙහි මං කියන්නේ ලක්මන තමයි පූර්වකෘති. ගරුතර ස්වාමින් වහන්සේ සතිය පිහිටුවා ගැනීමේදී ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය හඳුනා ගැනීම වඩා සුදුසු වන්නේ කවර ආකාරයෙන්ද කරුණාකර පාදා දෙන්න. ආයත් කියන්නේ ප්‍රශ්නේ. සතිය පිහිටුවා ගැනීමේදී ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය හඳුනා ගැනීම වඩා සුදුසු වන්නේ කවර ආකාරයෙන්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔව් ඇත්තටම අතිරේක කරන විදිහට කියන්න පුළුවන් ආනාපානේ වැටෙන්නත් කලින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ පල්ලංකම් ආභුජිත්වා කියලා පළඟ වැඳ වාඩි වෙයි. පස්සේ තමයි සතෝ වසත සතෝ පසසති. ඒ නිසා ආනාපානේ නැතුවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දැකීමෙන්ම සතිය පිහිටවලා. ඒක තවත් ඒකාග්‍ර කිරීමක් තමයි සතියෙන් කරන්නේ. මේ ආනාපානෙන් කරන්නේ නිසා ආනාපානෙම අවශ්‍ය නැහැ. ආනාපානේ තියෙනවනම් ඉර පැවුව හඳ පැවුව වගේ පැහැදිලිකමක් තියෙනවා. ආනපාන නැති වුණත් කරන්න පුළුවන් කියන එක මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා ආනපාන තියෙනවා නම් අර කයේ හිත තියෙන බාට වැඩි සාක්ෂයක් ලැබෙනවා. එම ඒක විය යුතුයම නැහැ. ඉරියව්වේ හිත තියෙනවා නම් සතිය පිළිලා තියෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආධුනික යෝගාවරි යෝගාවචරයින්ට වත්පිළිවෙත් හා සප්පාය කරුණු භාවනාවට මනස පර්මණ්‍ය කර ගැනීමට උපකාර වන සැටිත් ඒවායේ වටිනාකමත් පැහැදිලි කර දෙන්න මෙන්න ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ඔව් අපි මෙහෙම භාවනා කරලා කාටද පැවිදි වෙන්න ඕන කිව්වොත් ස්ථිරව හිටියොත් එයාට වත් පිළිවෙත් කියලා දෙන්න. විශේෂයෙන්ම මේ ගුරු ඇඳගත්ත කට්ටිය ওই ලේබල් කරලා තියෙන්නේ ඒගොල්ලෝ දැන් ටිකට ඉන්න කැමති දස්සිල් සමාදන් කරලා වත් පිළිවෙත් කියලා දෙනවා. මේ වරුවේ හියට ආපු කට්ටියත් එක්ක අපි වැඩි ගණසුණු කරන්න කැමති නැහැ. කරුණාකර ධානාංග ගැන විස්තරයක් කර දෙන්න. ඒක කියන්න බෑ මොකද අපි මේ සතියේනේ වඩන්නේ ඒ නිසා අපි ධානා භාවනා පිළිබඳව වැඩි යන්නේ නමුත් ධර්ම දේශනාවට අපි මාතෘකාව නම් කරගෙන තියෙනවා. ඒකේ තිබුණොත් අදාළ කරුණු සාකච්ඡා කරනවා. යෝජනා කරන තරහකට නෙමෙයි මම කියන්නේ. නමුත් බුලුවන් තරම් සතිපට්ඨානේ පැත්තට තියෙන ටික තමයි අපි ගොඩක් මෙහිදී මේ අවධාරණය කරලා පෙන්නන්නේ සමාජලට මෙවුවා නිදර්ශන කරුණු විදියට සමත භාවනා කොටස් අපි ඇති කරගන්නවා. ඒ නිසා අවස්ථාව ලැබුණොත් දේශනා මාලාව හැටියට අපි සලකා බලමු. එහෙම නැත්නම් මේ ඒක නොඋනායි කියලා ඉච්චරම පාඩුවක් කනගාටුවක් මට හිතෙන්නේ නැහැ. ගරුතර ස්වාමින්වහන්සේ පර්යංග භාවනාවේදී ජීවිතයේ පෙරපුරුදු ඇතුළතින් දැනසේ දැනේ. ඉතා වීරෙන් නැවතත් පර්යංගය කරා සිත ගෙනීමට උත්සාහ කරමි. එසේ වන්නේ කුමන හේතුවක් නිසාද දැන ගැනීමට කැමැතියි. පළවෙනි වාක්‍යය පළවෙනි වාක්‍යය කියුන්නේ මට ඇහුන්නේ නැහැ. පර්යංක භාවනාවේදී ජීවිතයේ පෙරපුරුදු ඇතුළත ඇතුළතින් දැනෙනසේ දැනේ. ඊතා වීර ඒක තමයි පළවෙනි අපේ. ඊතා වීරෙන් නැවතත් පර්යංක කළ විට සිත ගෙනීමට උත්සාහ කරමි. ඔදින් ඉතින් ආයෙත් අහනවා ඇයි එහෙම වෙන්නේ? ඉතින් පෙරපුරුදු තමයි ඉතින්. ඉතලම තියෙන වාක්‍ය තමයි හේතුව. ඒක මේ දැනගෙන ආර්ය ගුණ නැරේ කියලා ඒකට මෙයාට වෙන්නේ නැතුව උත්සාහ කරවන්න නික්ලේශී අරමුණක් දාන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපාන නැත්තම් සක්මන් ඉරියව්ව හෝ වම දකුණ ඒක තමයි තේරේ යොදන යොදන ආයාසයේ ප්‍රමාණයට අර පෙර පුරුදු රුචි අරුචිකන් හිමීට හිමීට අයින් වෙලා අර කර්මස්ථානේ අරමුණ ටික ටික වැඩෙන්න පටන් ගන්න බොහොම හිමීට සිද්ධ වෙන්නේ හැබැයි නිතිපතා කරන එක නඩේට කාලයක් ගියාට පස්සේ තේරෙනවා ගත්ත උත්සාහයේ ප්‍රමාණයට ආර්ය ගුණ ගිහිල්ලා භවනා ගුණ එන්න පටන් ගන්නවා. උසාන් ලිඛිත ප්‍රශ්නය ගරුතර සාමින්වහන්ස මිනිත්තු 45ක පමණ උඩමළුවේ සක්මන් කළෙමි. වම දකුණ වශයෙන් ඉදිරියට පා තැබුවෙමි. පොළවේ රළු බවත් සමහර තැන්වල සිසිල් බවත් දැනුනි. මෙසේ ගමන් කරන විට නොබෝ වේලාවකින් નિરાයාසයෙන්ම ඉදිරියට යන බව දැඟුනි. බාහිර ශබ්ද ඇතුණත් ඒවා සක්මන්ට කිසිම බාධාවක් නොවිය. මෙසේ සතිමත්ව ගමන් කර පර්යංකයට ගියමි. ශරීරයේ සමබරව ඊතා සැහැල්ලුවෙන් වාඩි වුනිමි. කිසිම දෙයක් අපේක්ෂා නොකර හුස්ම රැල්ල දෙසට සිත යොමු කළ විට වැඩි වේලාවක් යන්නට පෙර යාන්තම් හුස්ම වැඩෙනවා වෙන තේරුණි. එසේම ටික වේලාවක් සිටින විට මූලික අරමුණ එනම් හුස්ම රැල්ල නැති වී ගොස් ඉස්බාක් තේරුණි. එවිට කය සැහැල්ලු වී ප්‍රබෝධවත් ගතියක් ඇති වුණි. නමුත් නින්දර යනවාක් මෙන් තේරි ගැස්සී ඇහැරුණි. එවිට නැවත හුස්ම රැල්ල දෙසට හිත යොමු කෙලෙමි. එවිට සිත පිට ගියත් නොබෝ වේලාවකින් වරහන් ඇතුළ වෙන්දා මෙන් නොව නැවත ආනාපානයට හිත යොමු වුණි. ගර්තර ස්වාමීන් වහන්සේ අරමුණ නැති වී නැවත මෙසේම බලා සිටිය යුතුද නැතිනම් එන සිතිවිලි මොනවාද විප්‍රම් කළ යුතුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතන අතර මේ භවයේදීම නිවන සාක්ෂාත් වේවායි පතමි. මේ අහන ප්‍රශ්නෙට අපිට ඇත්තටම කරන්න දෙයක් නෑ. සමාජයට හිත තැම්පත් වුණාට පස්සේ ඉබේම අරමුණු දෙකක් ඇවිල්ලා තුනක් ඇවිල්ලා ගැස්සෙන්නත් පටන් ගන්නවා. සමාජයට නිශ්ශබ්ද වෙන එකත් වෙනවා. ඒක කළ යුත්තක් පිළිඳ ප්‍රශ්නයක් බෙදෙන්නේ නැහැ. මොකද මේක අපිට හිතලා අපි කරන දෙයක් නෙවෙයි. නිශ්ශබ්ද වෙන තාක්කල් අපි නිශ්ශබ්ද ඉන්නවා. වෙන අරමුණක් ආවොත් සැක නැත්ත සැකනම් ඒ අරමුණත් එක්ක ඉඳලා තැම්පත් කරන නැත්නම් අරමුණු තියෙද්දිත් බලන්න ওই විවේකයේ තාම තියෙනවා. ඒක හරිය අරුම දෙයක්. ඒ සද්දත් ඇහෙද්දී අර පිටිපස්සේ තාම විවේකයේ තියෙනවා. ඕනේ නම් ඒන සද්දෙත් එක්ක වේදනාත් එක්ක භාවනා කරලා තැම්පත් කරන විවේකයට යනවා. නැත්නම් ওই කොච්චර ආවත් විවේකේ කැඩෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තා නම් ආයෙ භාවනා කරන්න ඕන. ඒගොල්ලෝ ආපු දෙයයි තමන් ආයෙත් විවේකයට වැටෙනවා. ඒක ටිකක් කල් යනකොට තේරෙන දෙයක්. ස්වාමින් වහන්සේ එම ප්‍රශ්නේ අන්තිම හරියේ අර කිසිලි නැතුව අනුමුණ නැති වෙලා යනවා. පාර අර කොම ශුන්‍ය භාවක් වගේ ඇවිල්ලා ආයෙත් හිත මූලික අරමුණට යදුවාට පස්සේ සිතුවිලි ධාරාවක් එනවා. හැබැයි ඒක අඩුයි එන විදිය. එහෙමම ඉන්න විදියක් දන්නවා කය ගැන තේරෙනවා ඉඳගෙන ඉන්න බව සියල්ලම හේවත් මේ සිතිවිලි සමා ආය නැවත නැවත වැඩියෙන් එන්නේ. ඊට පස්සේ ආයෙ එතනට යනවා. හැබැයි උක නිකන් උන්චිලාවක් වගේ සමන්වාස එහාට මෙහාට වෙනවා. ඒකෙදී සැකනම් හිත දෙස් දෙනවනම් විතරක් මතුවෙන අරමුණ මෙනෙහි කරන්නේ නැත්නම් ඒ අරමුණ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඔය වෙනකොට පිටිපස්ස කොහොමද විවේකයේ තියෙනවා. අරමුණ ඇවිල්ලා ගියාවයි. බෙන්බනේ කරන්න ඕනේ නෑ භාවනා කරන්න ඕනේ තමන්ට අර විවේකයේ ඉඳගෙන නිකන් ගඟක් අයින ඉඳගෙන ගඟේ දිගේ එක එක කුණු කන්දල් ගහගෙන යනවා ඔයි තමන් වේත් දෙමිල නෑනේ තමන්ට විවේකේ ඕනේ නම් අත දාන්න පුළුවන් අත දැම්මොත් එමෙන්න අත දාන්නේ සැකනම් තමන්ගේ විශ්වාසයේ විවේකයේ සැකනම් ඉතින් මේ අරමුණ මෙනෙහි කරන්න ඕනද නිකන් ඉන්නවද ප්‍රශ්නයක් වෙනවා සැකනම් කරන්න සැක නැත්තම් බලන්න ඔය කොච්චර ගැලිස්ති වුණත් විවේකයට බාධා වෙන්නේ නෑ ඒක සමාදන් වෙලා ඉන්නකොට බලන්න පුළුවන් පොකුරු වැස වැසට මට ඕනනම් නොතෙපි ඉන්න පුළුවන් ඕනනම් තෙපෙන්න පුළුවන්. යුද්ධේ තියේදී බංකරයක් ඇතුළට වෙලා ඉනකොට බට කොච්චර බුලට් එහෙම ගියට මොනවා ගිය බය වෙන දැන තමන් ඉන්නේ අරසාවේ. ඒ ටික කාලයක් යනකොට තේරෙනවා මේ අරමුණ ආපු පළියටම කෙලෙසෙන්නේ නැහැ. ඒව ගැන හිතුවොත් කෙලෙසෙනවා. ඒවත් එක වැඩ කරන්න ගියොත් කෙලෙසෙනවා. ගාලල්ලා කියලා ඉන්න මොකක්වත් වෙන්නේ මොකක්වත් වෙන්නේ ඒකට ටිකක් වෙලා යනවා විශ්වාසය ගන්න. මම මේ කතා කරන්නේ බුදුහාමුදුර එක අත්දකලයි කියන්නේ කෙලස් තිබුණු පමණට කෙලෙසෙන්නේ නැහැ කෙලස් ගැන කතා කරොත් අභිරමණය කළොත් අරමුණු කළොත් අලගේ මුලගේ හෙව්වොත් කෙලසෙනවා සම අභිරමණය කරේ නැත්නම් අරමුණු කරේ නැත්නම් අලගේ මුලගේ හෙව්වේ නැත්නම් ඒක හේම යනවා ඒ සමේ අහගෙන නැයි ඔඩොක්කේ දාගෙන තමයි මේ කනවා කනවා කියලා නටන්නේ ආධුනිකයාගේ ජොලිය පොඩි කාලේ කක්ක කරලා කක්ක අත ගහලා නටන්නේ ඉතින් අම්මලා තාත්තලා කියන ඕ පොඩි කාලේ විතර ඕක කරන්න ඕන කරගත්තාමයි කියලා. ලොකු වෙන කක්ක අත ගන්න බෑ. අනිත් ගඳයි ලොකු ඉච්චාම් කක්ක ගඳයි. පොඩි කාලේ ඔය කිරිසෝඳ තියෙන්නේ බැල්ලිය එහෙම පැටව කහන ඔක්කොම කනවනේ. ඒ කක්ක ගඳ නැහැ. මේ වෙලාවේදී තියෙනවා සැකනම් මෙච්චර තියෙන සැකනම් එන අරමුණ හෝ මූල කර්මත්තන මෙනේ කරන්න. සැක නැතුව බලන්න තමයි මගේ විවේකයේ ඉන්න ඉරියව්ව තියෙනවනම් ඇවිල්ලා ගියම්මන්න මොකෝ. එතකොට එනවා ලොකු ශක්තියක්. මේ කෙලෙස් අත ගන්න කියලා අපි කෙලෙස් එන්නේ. මම කියන්නේ මේ ආදුනිකයෙක් ගැන. මම කියන්නේ මෙතන ගිය කෙනා ගැන. අත ගන්න නැතුව හිටියොත් කෙලෙසෙන්නේ නැහැ. හරි පුදුමයි ඒක. ඒ විශ්වාසය ඇතුව බලන්න ඕනනම් මෙනේ කරලත් බලන්න දෙකෙන්ම අපව යනවා නික්ලේශිත. දැන් අපි විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා බලාපොරොත්තු වෙච්ච කාලයට වැඩිය. ඒ නිසා අපිට විනාඩි 35යි තියෙන සක්මන් කරන්න. ඒ සම යෝජනා කරන අපි විනාඩි 45ක් සක්මන් කරමු.